හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ ලොකු සාන්නාංශයේ පොඩ්ඩක් සේනාසනෙන් බැහැරව වැඩිය නිසා අපිට අද මේ ධර්ම සාකච්ඡාව කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි ඉතින් සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේදී ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා අප වෙත ප්‍රශ්න 12ක් ලැබී තිබෙනවා. එමෙ ප්‍රශ්න ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට අපට අවසර. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මූලික කමඨහන ආනාපාන සතිය ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ දකුණු නාසිකාග්‍රයටයි ආශ්වාසය සිහින් සිහිල් සුලන් රැල්ලක් ඇදී එන ලෙසද ප්‍රශ්වාසය ආශ්වාසයට වඩා වේගවත් උණුසුම්ම නාසිකාග්‍රය පුරා විසිරුණු ආකාරයෙන් පිටවන බවද දැනේ. ආශ්වාස දෙකක් අතර විරාමයක්ද පවතී. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා දිගුය. ආශ්වාස 20 25 කදී පමණ ආශ්වාස ප්‍රශ්වාස ඒකාකාරී බවට පත්වේ. ආශ්වාස 45ක් පමණ වන විට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳියයි. ඒ විට හුස්ම හුස්ම ගන්නා බව නොදැනෙන තරම්ය. එහෙත් ඊතා පරීක්ෂාවෙන් බැලූ විට හුස්ම ගන්නා බව දැනෙන්නේ ප්‍රශ්වාසය නිසාය. එකම ප්‍රශ්වාසය තුනෙන් කොටසකට කැඩී කඩින් කඩ පිටවන බව හැඟි. මේ එක් අත්දැකීමකි. හුස්ම ඒකාකාරී බවට පත්වන තෙක් මුල් අවස්ථාවේ මෙනි. ඉන්පසු ආශ්වාස සුලන් රැල්ල රේඛීයව දකුණු පෙනහැල්ල කරා පැමිණ තරමක තද තෙරපමක් ඇති කරන බවද එවිට වාගුලියක් පනින්නාක් මෙන් යම් වායු කොටසක් පිටවන බවද එය ප්‍රශ්වාස වශයෙන් පිටවී යන බවද දැනිනි. සෑහෙන වේලාවක් මේ ක්‍රියාවලිය බලා සිටියෙමි. පසුව එය ක්‍රමයෙන් අප්‍රකට වී ගියේය. කිසිවක් නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. හොඳයි ආනාපාන සතිය එතකොට මූණේ කමඨාන කරගෙන භාවනා කරගෙන යනවා. මට මුලින්ම තේරිච්ච දෙයක් තමයි දැන් අපි පෙනහැල්ල දිහා පෙනහැල්ලේ සිද්ධ වෙන දේවල් බලන්නම් අපේ අවධානය පෙනහැල්ල දෙසට යොමු කරන්න වෙනවා. අපි නමුත් ආනාපාන සතියේදී ඒ වගේ ස්ථාන වලට ගෙනියන්නේ නැහැ. අපේ අවධානය පවත්වන්න ඕනේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. මුලදී පොඩ් ඒ තරම් ඒ කියන්නේ ලොකු ඕකේ අවාසියක් අපිට හානියක් තේරෙන්නේ නැහැ. නමුත් අපි දිගට පුරුදු කරත් එහෙම මේ හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න සමහරවිට ඊළඟ හුස්ම රැල්ලත් එක්ක එළියට එන්න මේ විදිහට හුස්ම රැල්ල ඔස්සේ යන්න අපි පුරුදු වුණොත් ඒක පස්සේ සංකීර්ණතාව වලට එන්න තියෙනවා. ඒ නිසා අපි ආනාපාන සතිය වඩනකොට අපේ අවධානය අපේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හරියටම තිතක ප්‍රදේශයක් වෙන්න ඕනේ නැහැ. ඒ ප්‍රදේශයේ සාමාන්‍ය රුපියල් ඔය මේ පොඩි අඟලක වගේ ප්‍රදේශයක පවත්වන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. එතන අපි පැවැත්වීමයි කරන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් ඔය සතිය උපමාවකට හඳුන්වන්නේ නිකන් දොරටුපාලයක් වගේ. දොරටුපාලයා කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ රාජකාරිය තියෙන්නේ දොරටුවේ. එයා එන කෙනත් එක්ක ඇතුළට යන්නේවත් ඇතුලේ ඉඳන් එළියට යන කෙනා එක්ක එළියට යන්නේවත් නැහැ. යා ඒ දොරටුවේ නැවතිලා තමයි යාගේ රාජකාරී කරන්නේ. එතකොට අපේ මේ සතියත් එතකොට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ නැවතිලා තමයි නවත්තගෙන තමයි අපි සතිමත් වෙන්න තියෙන්නේ. එතකොට හුස්ම ගන්නකොට සතිමත් වෙනවා. ඊළඟට අපි හුස්ම අරන් ඉවර නම් දැන් දැනුවත් වෙන්න ඒ තරම් දෙයක් නැත්නම් අපි සාවධානව ඉන්නවා. එතකොට තමයි අර අපිට මේ දෙක අතර තියෙන හිස්තැනක් හසු වෙන්න ගන්නෙත්. ඊට පස්සේ ඔන්න නැවතත් බොහොම සියුම්ම හුස්ම වැටෙන්න. එහෙම නැත්නම් පිට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම පිට වෙන එක ගැනත් හොඳට මුලැමැදාග වශයෙන් දැනුවත් වෙනවා. ඊළඟට ඔන්න හුස්ම පිට වෙලා අවසන් වුණාට පස්සේ නැවතත් මේ දෙක අතර ආයි හුස්ම ගැනීම පටන් ගන්න කලින් එතකොට පුංචි විරාමයක් තියෙන්න පුළුවන්. එතකොට මේ ටිකත් අහු වෙනවා. එතකොට මේ විදිහට තමයි ඉතින් අපි මේ භාවනාව එතකොට කරගෙන යන්නේ. එතකොට මේ දැනিলা තියෙන ටික නම් බොහොම හොඳයි. ඒ කියන්නේ හොඳට අපි මේකට යොමු කරපු හිතකින් අනිත් දේවල් ටික ඔක්කොම අයින් කළා වෙනත් වෙනත් මුකුක්වත් හිතන්න යන්නේ නැතුව හොඳට සාවධානව තමන් මේ කරපු ටිකේ කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ ඊටාම මේ හුස්ම රැල්ලක් නැත්නම් ආස්වාස ප්‍රස්වාස අතර පමණක් නෙමේ හුස්ම රැලි දෙක. එහෙම නැත්නම් ආස්වාසයක් ආස්වාසයක් අතර ළඟ තියෙන ආස්වාස දෙකක් අතර පවා තියෙන යම් යම් සුළු වෙනස්කම් අපිට හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි ඔය දෙකක් නිකන් කැඩිලා යනවා වගේ. එක එක හුස්මක් නෙමෙයි මෙතන එක ආස්වාසයක් නෙමෙයි ඒක ඒකේ ආස්වාස කීපයක් තියෙනවා වගේ Tamanට දැනෙන්න පුළුවන්. ඒවා හොඳ ලක්ෂණ. තව තව මේක පුහුණු කරන්න මේක පුහුණු කරද්දි තමයි ඒකේ අර තව තව හොඳට විස්තර පේන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට හිත තැම්පත් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳට විස්තර පේනවා නම් හොඳට ඒ පිළිබඳව දැනුවත් වෙන්න. හිත හොඳට තැම්පත් වෙනවා නම් ඒ ඒකට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. මේ කියන්නේ නොදැනෙනවය දැන් මේක කලින් තරම් මට හුස්ම දැනෙන්නේ නැහැය කියලා හයියෙන් හුස්ම ගන්නවත් වෙනත් අරමුණ මාරු කරන්නවත් හොඳ නැහැ. ඒ වෙනුවට මේ තැම්පත් වෙන හුස්ම රටට හොඳට තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කියපු දේ ප්‍රමාණවත් කියලා. අපි ඉස්සරහට කරගෙන යනවා කාට හරි මොනවා හරි කියන දේවල් වල තව ගැටලු සහගත තැනක් තියෙනවා නම් තව විස්තර කරන්න ඕන නම් අහන්න. නැත්නම් අපි ඉස්සරහට යනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැන් දිගු කාලයක් පුරා සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ප්‍රගුණ කරමි. විශේෂයෙන් සක්මන් භාවනාව කරද්දී සැහැල්ලුවෙන් ඇවිදීම නිරීක්ෂණය කරමි. වම දකුණ ලෙස ඊළඟට සතිය පිහිටවමින් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදෙමි. වම් පාය ඔසවද්දී ඔසවන ලෙසද දකුණු පාය ඔසවද්දී ඔසවනවා ලෙසින්ද මෙනෙහි කරමි. මෙලෙස විනාඩි 15ක් පමණ සක්මන කළ පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කරමි. නැවත ඔසවන හිත ඔසවනවා, ගෙන යන හිත ගෙන යනවා, තබන හිත තබනවා ලෙසද සෑහෙන වේලාවක් මෙනෙහි කරමි. අන්තිම පියවර වෙද්දී ඉබේ එසවෙන යැවෙන තැබෙන තත්වයට සක්මන යෙදී ඇති බවක්ද දැනේ. මගේ ප්‍රශ්නය මේ සක්මන් භාවනාව කෙලවර කරද්දී ඒ මගින් විපස්සනා භාවනාවට හැරවීමක් ඇතිද? ඔබ වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් ඒ පිළිබඳ මට වටහා දෙන සේක්වා. gederedi හැම විටම මෙලෙස සක්මණෙන් පසු වාඩි වී කරන භාවනාවකට අපට ඉඩකඩ නොලැබෙන නිසා මේ අදහස මට පහළ විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව සැලසේවා. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම සක්මනේ මුලදී එක පාට ඉතින් විපස්සනා වෙයි කියලා කියන්න බෑ. නමුත් අපි සම්මුති මට්ටමක ඉන්නේ. වම් කකුල ස්පර්ශ වෙනකොට ඒක වම කියලා අපි තේරුම් ගන්නවා. දකුණු කකුල ස්පර්ශ වෙනකොට දකුණ කියලා තේරුම් ගන්නවා. එක්තරා අන්දමක ඉතින් සම්මුතියක් මත තමයි දුවන්නේ. හැබැයි මෙතන ලොකු පුහුණුවක් ලැබෙනවා මේ හිත වර්තමානයට ගැනීම සම්බන්ධයෙන්. මොකද අපේ හිත ওই විදිහට වර්තමානයේ තිබුණ නැත්නම් එක්ක අතීතයේ එහෙම නැත්නම් අනාගතයේ මොනවා හරි අරමුණු වල මුලා වෙලායි තියෙන්නේ. ඉතින් ඒ මුලා වෙච්ච ගතිය කඩලා පුළුවන් තරම් හිත වර්තමානයේට මේ කයත් එක්ක හිත පවත්වන්න ලොකු පුහුණුවක් ඒතර මෙතන ලැබෙනවා. ඊට අමතරව ඉස්සරහාදි කරන්න යන විපස්සනා භාවනාවකදී අත්‍යවශ්‍යම කාරණයක් තමයි දැන් අපි කයේ විවිධ තැන්වල සංවේදනාවන් පහළ වෙනකොට අපිට බොහොම යහුසුලුව ඒ තැන්වලට හිත යොදමින් ඒවා නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා විපස්සනාවකදී. කායानुපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාවේදී වෙන්න පුළුවන්. එතකොට ඒ පුහුණුව මෙතෙන්දි ලැබෙනවා. මොකද අපි දැන් සාමාන්‍ය සමාධි භාවනාවකදී නම් අපි අරමුණ ස්ථිරව ස්ථිරයි කියලා හිතාගෙන ස්ථිරව පුළුවන් තරම් හිතින් අරමුණු කරගෙන සම්මුතියක් සංකල්පයක් හදාගෙන තමයි මේ භාවනාවක් කරන්නේ. සමත භාවනාවක ලක්ෂණය ඒකයි. නමුත් දැන් විපස්සනාවකදී හැමතිස්සෙම අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක්කෝ අරමුණ වශයෙන් ඒ කියන්නේ අරමුණේම විපරිණාමයකටපත් වෙනවා. එහෙම නැත්නම් අරමුණ තනින් තැනට මාරු වෙනවා. නැත්නම් වෙන වෙන තැන්වල විවිධ අරමුණු මතුවෙන්න පටන් ගන්නවා. ඒතර අපිට හැකියාව තියෙන්න ඕනේ යහුසුලුව මේ අරමුණ පෙරපසු නොවි. කොහොම දැන් අරමුණ මතුවෙන්නේ ඉස්සෙල්ලා අපි අවධානය යොමු කළොත් ඒත් වැරදි. අරමුණ මතුවනාට පස්සේ අවධානය යොමු කළොත් ඒත් පමා වැඩි. එතකොට මේ අරමුණ මතුවෙනවත් එක්කම අපි ගාන්ට ඇත්තනට යොමු කළා හිත අපේ අවධානය යොමු කළා. ඒක දැක ගන්න නම් සෑහෙන පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව මේ සක්මන් භාවනාවේදී හොඳට හදලා දෙනවා. මොකද අපි වම් පාදයේ ස්පර්ශ වෙනකොට අපේ හිත හොඳට ඒ වම් පාදයට ෂණික යොමු කරනවා. ඊළඟට ආයි දකුණු පාදයේ ස්පර්ශන උඩ හාත්පසෙම වෙනස් තැනක් තමයි ඒතර තියෙන්නේ. සම්පූර්ණයෙන්ම පැතිමාරුවක් වෙලා තියෙනවා. එතකොට මේ මාරු වෙච්ච පැත්තට දැන් අපි නැවත අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට ආයිත් දැන් වම් පාදයේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඔන්න ආයිත් එතෙන්දී අපේ ඒ අවධානය යොමු කරපු තැන ස්ථිරව තියෙන්නේ නැහැ. එතකොට අපේ අවධානය නැත්නම් අරමුණ සම්පූර්ණ වෙනස් වෙනවා. නමුත් ප්‍රධාන දේ තමයි මේ අරමුණ කොච්චර වෙනස් වුණත් අපේ අඛණ්ඩ සතියක් තියෙනවා. එතකොට මේ මේ මූලික ලක්ෂණ ටික අත්‍යවශ්‍යයි හදාගන්න විපස්සනාවට යන්න නම්. එතකොට ඒ ටික මුලදී සම්මුති මට්ටමකින් විපස්සන මේ සක්මන් භාවනාදී හදලා දෙන්න. ඊළඟට වැදගත් දේ තමයි දැන් මේ සම්මුතියෙන් ඔහොම පටන් ගත්තට ටික ටික යනකොට දැන් අපිට හැකියාවක් ලැබෙනවා මේ වම දකුණ කියනවා වෙනුවට කොහොමද මේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට මොනවාද මට දැනෙන්නේ? එතකොට මේ ධාතුන් හතරෙන් කොයිකද හොඳට ප්‍රකට වෙන්නේ? මට මේ වම් පාදය හොඳට ස්පර්ශ වෙනකොට පොළවේ තද ගතියක් දැනෙනවද? නැත්නම් ඒකත් නිසා මගේ පාදවලට තද ගතියක් දැනෙනවද? රළු ගතියක් දැනෙනවද? තව උණුසුම් ගතියක්, සිසිල් ගතියක්. ඔය වගේ ඕන තරම් අර ධාතු ලක්ෂණ වලින් කුමක් හෝ කමක් නැහැ ප්‍රකට ධාතු ලක්ෂණයක් මතු කරගන්න පුළුවන්. එතකොට දන්නේම නැතුව ක්‍රමානුකූලව මේ විපස්සනා පැත්තෙන් ධාතු මනසිකාරයට යමු වෙනවා. ඒ නිසා අපි නොදන්නවා වුණාට මේ ඊටාම සරලව පටන් ගන්නා සක්මන් භාවනාව බොහොම ගැඹුරකට මේ විපස්සනාවට නැඹුරු කරනවා. ඊළඟට මෙතන ප්‍රශ්නේ කියවද්දී මේ කියුණා එක්තරා අන්දමකින් අර මුලදී වම දකුණ කියාගෙන යනවා ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා කියලා කියනවා ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තබනවා කියනවා ඊළඟට ඔසවන්න පහළ වෙන හිත, ගෙනියන්න පහළ වෙන හිත, තබන්න පහළ වෙන හිත මේ විදිහට බලනවා කියලා. මේක වරදක් නැහැ. මේක කරන්න හැබැයි වෙහෙසක් නැත්තම්. ඒ කියන්නේ අපි ඌමනාවෙන් අපේ භාවනාව මෙහෙවනවා නම්, ඒ කියන්නේ දැන් ඔන්න ඔසවනවා, ඔන්න ගෙනියනවා කියලා මෙනෙහි කරනවා. ටික වෙලා පැදුම් පැය කාලක් විතර හැම කළා ඊළඟට ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟ පැය කාලෙදී ඔසවනවා, ගෙනියනවා, තබනවා. එහෙ නැත්නම් ඔසවනවා, ඊළඟට ඒකට ඔන්න හිත අල්ල ගන්න හදනවා, ඊළඟට ගෙනියනවා, ඒකට හිත අල්ල ගන්න හදනවා. ඒ වගේ අපි ටිකක් අර භාවනාව එක්තරා අන්දමකින් මෙහෙවීමක් කරනවා නම් එතන පොඩ්ඩක් මේක හිරිහැරයක් වෙන්න පුළුවන්. නිසා මෙතන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ කොටස් වලට කැඩීමේ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට මේ වම දකුණ කියන එක පවා අපි භාවිතා කරන්නේ උපක්‍රමයක් වශයෙන් පමණයි. ඒක අනිවාර්යයෙන්ම මේ ඔසවනවා, තබනවා කියන එකට ඊළඟ පියවර වශයෙන් ආයුතිය ඊළඟට ඔසවනවා, ගෙනිනවා, තබනවා කියන පියවරට ආයුතිය කියලා මෙහෙම නීතියක් වශයෙන් නැහැ. අර වම දකුණ කියන එක ඇතම් කෙනෙකුට සරල වැඩි. ඒ නිසා මේ වම දකුණ කියලා වමෙන් දකුණට මාරු වෙන අතර ඒ කාලපරාසයේදී හිත පිටපයින්න පුළුවන්. ඒ නිසා අපි යෝග දෙකට කඩනවා නොසවෙනවා කියන ඔසවීමේ ක්‍රියාවලියේ අපි හිත පවත්වනවා. එනට ගෙනියා මේ තැබීමේ ක්‍රියාවලියේ හිත පවත්වනවා. එතකොට අර හිතට සෑහෙන ප්‍රදේශයක් අහු වෙනවා ඒ අරමුණේ හොඳට নিমগ্ন වෙලා බලන්න. ඒ නිසා ඒ වාසිය තියෙනවා. ඉතින් හැබැයි සරල බව අතින් ගත්තොත් වම දකුණ කියන එක හරි සරලයි. ඒ සරල බවත් අවශ්‍යයි භවනාවට. ඒ නිසා තමන් පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න. තමන්ට මේ මේ දෙකේ මේ සරල භවයේ යන්න පුළුවන් මට්ටමේ ඊළාට හිත හොඳට මේ අරමුණට එකතු කළා එහෙම නැත්නම් අරමුණත් එක්ක හොඳට සමපාත කරගෙන යන්න පුළුවන් පැත්තේ මේ දෙකේ සමබරතාවය ගන්න පුළුවන් කොයි රටාවෙන්ද කියන එක තමන්ම තමයි අල්ලගන්න වෙන්නේ. නිසා මුලින් පටන් ගන්න වම දකුණ කියලා. පටන් අරගෙන දිගට කරගෙන යනකොට හොඳට හිත පිට යන්නෙත් නැතුව හොඳට මේ වම දකුණ කියන එකත් අත්හැරලා දාලා අන්තිමට හොඳට තමන්ට මේ පාදයක් පාදයක් පාසා ස්පර්ශයක් ස්පර්ශයක් පාසා හොඳට මේ දැනෙන ධාතු ලක්ෂණ ටිකත් එක්ක යන්න පුළුවන් නම් ආයේ ඔසවනවා ගෙනිනවා තබනවා කියන එකටවත් ආයි හිතල්ලන්න යනවා කියන එකටවත් අවශ්‍ය නැහැ. මොකද වෙන්න ඕන දේ වෙලා. මොකද හොඳට මේ ධාතු මනසිකාරයක් මෙතනින් වැඩෙනවා. අපි අර හුඟාක් දේවල් මෙහෙවන්න ගියොත් අපේ පොතේ දැනුම මේක අස්සට දාගන්න ගියොත් මේ සංකීර්ණ වෙනවා වැඩි. මොකද මේ සංකීර්ණතා මතු වුණොත් අපි මෙතන පොත් මේ කියන්නේ සිද්ධාන්ත අස්සට මේක දාන්න ගියොත් එහෙම හරි පැටලෙවිල්ලක වෙන්නේ. මොකද භාවනාවක් වැඩෙන්නම් පුදුමාකාර සරල බවක් තියෙන්න ඕනේ. පුදුමාකාර සංසිඳිච්ච බවක් හිතට එන්න ඕනේ. අන්න එතකොට තමයි බොහොම නිදැල්ලේ බොහොම ස්වාභාවිකව සතියට අවදි වෙන්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා ඒ කාරණයක් තේරුම් ගත්තා නම් හරි. හොඳයි. අවසරයි සාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම අතිගෞරවනීය ධම්මජීව සාමීන් වහන්සේ යටතේ උපදෙස් පරිදි භාවනා කරන්නෙක්මි. සෑම දිනකම උදේත් රැත් සක්මන සහ පාරයන්ක භාවනාව පැයක් පමණ කරමි. gederදී පරයන්ක භාවනාව අවසානයේදී වම් කකුලේ හිරිවැටීමක් පමණක් භාවනාව අවසානයේදී ඇතිවේ. සක්මන් භාවනාව. পায়ට පෑගෙන වැලිකැට සියුම් ගොරෝසු වශයෙන් හඳුනාගත හැකිය. එසේම වෙනස් තෙතමන ස්වභාවයන්ද හොඳින් හඳුනාගත හැකිය. සක්මනේදී සිත වම දකුණ වශයෙන් මිනිහි කරමින් සක්මන කෙලවර කළ හැක. ප්‍රශ්නය මට භාවනා වැඩසටහන පටන්ගත් මුල් දවසේ සිට දකුණු කකුලේ දන හිසේ තදබල වේදනාවක් දැනුනි. එය ක්‍රමයෙන් කකුලේ පහතට යයි. එය වේදනාවක් වශයෙන් මෙනෙහි කෙරෙමි. ඉරියව් මාරු කිරීම වාර කිහිපයක්ම කරන්නට සිදුවේ. ඉරියව් මාරු කිරීම සතියෙන් කළද එය කිහිප වාරයක්ම ළඟ ළඟ කිරීමෙන් මෙය භාවනාවට සතියට බාධකයක් වෙයි. මෙය පහදා දෙන්න. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ නිවන් ප්‍රාර්ථනා කරමි. ඔව් ඇත්තටම මේ ළඟ ළඟම ඉරව මාර් කරන්න ගියොත් නම් ටිකක් කරදරයි. මොකද අපේ කියන්නේ එක දිගට පොඩ්ඩක් මේකේ යන්න පුළුවන් නම් කය එක විදිහකට තියාගෙන ඒ තරමට ඉතින් භාවනාවට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම සමාධි පැත්ත දියුණු කරනවා නම් කය අමතක කරලා සෑහෙන්න ඒ කියන්නේ සමාධියක් වඩනවා කියන පැත්තෙන් යද්දී නම් අනිවාර්යයෙන්ම එක ඉරියව්වේ හිත පවත්වන්න සිද්ධ වෙනවා. මේ මේ කය පවත්වන්න සිද්ධ වෙනවා. හැබැයි අපි සතිය ඉස්සරහට කරගෙන යනවා නම් කයේ ඉරියව් වෙනස් කරද්දී ලොකු හානියක් වෙන්නේ අපි ඒ ඉරියව් වෙනස් කිරීම සම්බන්ධයෙන් හොඳ දැනුවත් භාවයකින් එක පාට මේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඒ පුංචි ඉරියව් වලට මාරු වීම මේ ඉරියව්වේ සකස් වීම අතපය සැලවීමේ සියලු දෙයක් සම්බන්ධයෙන්ම දැනුවත් වෙලා ඉරියව් වෙනස් කරනවා නම් එතකොට ඒ පිළිබඳව සතිමත් වෙනවා නම් එතකොට අපිට අකණ්ඩ සතියක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අර විනාඩි 5න් 5ට ඉතින් ඉරියව් වෙනස් කරන්න ගියොත් බාධාවක් තියෙනවා. ඉතින් සක්මන් භාවනාවේදී අන්තිමට ඒ කියන්නේ මේකේ ප්‍රකාශයේ නම් තියෙන අන්තිමට හිරිවැටීමක් පමණයි දැනෙන්නේ කියලා. මම හිතන්නේ හිරිය වැටීමක් දැනුණට ඒ අතර කාල පරිච්ඡේදය තුළ තින් අපේ ಗುಣධර්ම පැත්තෙන් ගත්තොත් සතිය දියුණු වීමක් හිතේ සමාධියක් එහෙම නැත්නම් එකඟ බවක් දියුණු වීමක් සෑහෙන ඉතින් වෙලා තියෙන ඔය අතරේ නමුත් අර තමන් මේ සිද්ධිය දෙයා ටිකක් ඍණාකල්පකින් බලන්න ගියොත් තමන්ට තේරෙන්නේ මේ මෙච්චරලා සක්මන් කරා අන්තිමට මේ කකුල හිරි වැටිච්ච එක විතරයි උනේ කියලා පොඩ්ඩක් තමයි <laughs> හිතෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම බලන්නේ නැතුව පොඩ්ඩක් බලන්න මේ මේ කකුල හිරි වැටෙන එක වෙයි කමක් නැහැ. මේ කොහොමත් ඉතින් මේවා හිරේ වැටෙනවා, රිදෙනවා, දඟලනවා, කසනවා. ඉතින් මේක ශරීරය කියන්නේ ඉතින් හැබි ස්වභාවයෙන්ම ඉතින් කොහොමනේ. ඉතින් අපිට ඉතින් මේක ඇවිද්දත් සක්මන් භාවනාව කළත් නොකළත් ඉතින් මේ දේවල් ටික හම්බ වෙනවා. දැන් මේ සක්මන් භාවනාව කිරීම හරහා ඉතින් මේ අතරතුර කාල පරිච්ඡේදය තුළ තමන් වඩාගත් සතිය සම්බන්ධයෙන් එකඟ කරගත්ත හිත සම්බන්ධයෙන් දැන් මේ කාල පරිච්ඡේදය තුළ හිත අතීතයටයි අනාගතයටයි දුවන්නේ නැතුව වර්තමානයේ පැවතුනා නම් ඒ හරහා කපා හැරගත්ත කෙලස් ප්‍රදේශය සම්බන්ධයෙන් කෙලස් ප්‍රමාණය සම්බන්ධයෙන් අපිට සතුටක් ඇති කරගන්න පුළුවන් නම් අන්න මේකෙන් හිරිවැටිල්ල අන්තිමට ලැබුණත් මේ ගැන සතුටක් ඇති කරගන්න පුළුවන්. නමුත් අපි මේක අර ලොකු ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් භවනා කළා. මම මේ සක්මනේ අවසන්කොට සෝවන් වෙලා තියෙන්න ඕනේ කියලා හිතාගෙන ගියොත් නම් ඉතින් හරි අමාරුයි. එතකොට එහෙම වෙන එකක් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් බලන්න මේ අපිට පුළුවන් නම් සක්මන පටන් ගන්න අපි හිතමු දැන් ගිය වාරේ මම සක්මන් කරද්දි මට එක දිගට හිත පිට යවන්නේ නැතුව එක දිගට ගියේ අත්‍තරම මම පියවර 10යි නම් මට දැන් බැරිද මේ මේ වාරෙදි සක්මන් කරද්දි පියවර මේක 12ක් කරගන්න බැරිද? අන්න එතකොට හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් යන්තම් ඔන්න මම ඉස්සෙල්ලට වඩා ඔන්න දෙකක් ඉස්සරහට ගියා. 10 12 කරගත්තා කියලා අන්න සතුටු වෙන්න පුළුවන්. ඊළඟට ඔන්න ඊළඟ එකේ උත්සාහත් වෙනවා මේ 12 15ක් කරගන්න බැරිද? ඊළඟට ඉතින් අපිට එක පැත්තකින් බැලුවාම මේ කරන්න පුළුවන් ඉලක්කයක් තමයි තියෙන්නේ. එතකොට ඉතින් කකුල හිර වැටුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අර තමන් එක පැත්තකින් අර සතුටක් හිතේ ඇති වෙනවා මේ තමන් ඉස්සෙල්ලට වඩා යම් යම් මේ අංශු මාත්‍ර ප්‍රමාණකින් හරි තමන් සතියක් දිනු කරගත්තා. හිත එකඟ බවක් දිනු කරගත්තා. වර්තමානයේ හිත රඳවගත්තා. කියලා අන්න සතුටක් ඇති කරගන්න පුළුවන්. නිසා මේ පැත්තෙන් බලන්න ඒ පැත්තෙන් බලලා අර හිතට සතුටු වෙන්න පුළුවන් ඒ වගේ ඉලක්කයක් දෙන්න. ඒ කියන්නේ අත්‍යවශ්‍යයි මෙතෙන්දී හිත පොඩ්ඩක් අර සතුටු කරවමින් එයාට ප්‍රශංසා කරවමින් මේ ගමන ගෙනියන්න අවශ්‍ය වෙනවා. හරියට නිකන් අර පුංචි ළමයෙක්ට මේ මේ ටොපියක් දීලා සීනි බෝලයක් දීලා නලව ගන්නවා වගේ තමයි. මොකද හිත තාම අර ලොකු දෙයක් ඔරොත්තු දෙන තත්ත්වයට තත්ත්වයට දියුණු වෙලා නැහැ. ඒ නිසා අර පුංචි දේවල් වලින් සතුට කර කර සතුට කර කර තමයි එක්කගෙන යන්න තියෙන්නේ. ඒ නිසා Tamanට පුළුවන් නම් අර Taman මේ පාර කොයිතරම් දුරට ගියාද? ඒ පාරට වඩා තව පියවරක් දෙකක් ඊළඟ පාර වැඩි කරනවා කියන ඉලක්කය හිතේ තියාගෙන යන්න පුළුවන් නම් අන්න එතකොට කරන්න පුළුවන් ඉලක්කයක් තියෙන්නේ. එතකොට හිතත් සතුටින් කරනවා. මොකද තම තමන්ටම දැනටත් විශ්වාසය ඇති වුණා ඔන්න මට පියවර 10ක් යන්න පුළුවන් වුණා මේක කියලා. ඒක තමන් අස්පනා අපිට දැන් අත්දැක්කා. ඒ නිසා දැන් ඊළඟ පාර 12ක් කරනවා කියන එක එච්චර අමාරුවක් නෑ. පොඩ්ඩක් නිකන් උත්සාහවත් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අන්න ඒ වගේ කරන්න පුළුවන් ඉලක්කයක් දීගෙන අපි ඉස්සරහට යනවා නම් අන්න භාවනාවෙන් සතුටක් ගන්න පුළුවන්. අපි හුඟක් ලොකු ඉලක්කයක් මෙතෙන් දුන්නොත් ඒක හිතට එක පැත්තකින් භාවනා කරද්දිම බරක් වෙනවා. ඊළඟට භාවනාව අවසානයේදී ඒ ඉලක්කය සපුරා ගන්න නොලැබිච්ච නිසා ඉතින් ලොකු අසහනකාරය බවක් ඇති වෙනවා. ඒ නිසා අර අපි මේ සරල බවකට ඊළඟට මේ බොහොම කරන්න පුළුවන් ඉලක්කයකට වාංගු වෙලා යන ගමනක් තමයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව සඳහා වාඩි වුනිමි. ශාරීරියේ දේශ නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනීම පිටවීම නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනීම ඉතා සිහින්ව සිදුවේ. නාසිකාග්‍රයේ වැඩි ඇතුල්වන ආකාරය දෙස බැලුවෙමි. හුස්ම පිටවීම ගොරෝසු ලෙස උණුසුම්වත් පිටවන ආකාරය නිරීක්ෂණය කළෙමි. නලලේ තද බව හා නලියන බව දැනේ. විවිධාකාර වර්ණවත් වූ ආලෝක ධාරා දිස්සේ. ශරීරයේ චලනය වන අයුරු දැනේ. මේවා ඊතා හොඳින් නිරීක්ෂණය කළෙමි. පසුව හුස්ම ගැනීම හා පිටවන අයුරු නොදැනෙන ආකාරයට සිදුවේ. ශරීරයේ සැහැල්ලු බව දැනේ. පුරා පැයකට වැඩි කාලයක් නිසල්මන්ව සිටින ආකාරයෙන් නිරීක්ෂණය කරමි. මේ කාලය තුල මනා සතියකින් උතව සිටි අතර හුස්ම ගැනීම හා පිටවීම ඊතා සිනිදුවට සිදුවන බව දුටිමි. ඉදිරි පියවර පහදා දෙන්න. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. ඔව් ඇත්තටම මුකුත් කරදරයක් කියලා නැහැ. ඉතින් වැඩේ හොඳින් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි තව දුරටත් හොඳට ඔය ක්‍රියාදාමය තව Tamanට පුහුණු වෙන්නයි තියෙන්නේ. ඊළඟට හොඳට අර හිත තැම්පත් වෙනකොට හිත තැම්පත් වෙන්න දෙන්නයි තියෙන්නේ. දැන් අහලා ඇති මං හිතන්නේ සතිපට්ඨාන සූත්‍රයේත් එනවා ඊළඟ ආනාපාන සති සූත්‍රයේත් එනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. දැන් අර හොඳට මේ තැම්පත් වෙන හුස්ම රැල්ලට තැම්පත් වෙන්න දීලා අපේ මුකුත් අතපය වැඩි හොලවන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව මෙතෙන්දි කලබල වෙන්නේ නැතුව සිතුවිලි වලින් හිත නැවත කලබල කරගන්න නැතුව පුළුවන් තරම් මේ කලබල නොවි හොඳට තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒක තමයි අපේ පුහුණුව වෙන්නේ. ඒක මේ සික්ඛති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මොකද මෙතෙන්දී අර අපිට මේ తত্ত্বය ඇති වෙනකොට පුරුද්දක් නැත්තම් හිත ටිකක් කලබල වෙන්න ගන්නවා. එක්කෝ මේ හුස්ම දැන් වැටෙන්නේ නැද්ද කියලා බය හිතෙනවා. මේ ඔක්සිජන් මදි වේද කියලා බය හිතෙනවා. ඉතින් විවිධාකාර දේවල් ඉතින් හිතන්න ගත්තොත් එහෙම ඔක්කොම කරදරේ වැටෙනවා. සිතුවිලි අවදි කරගත්තොත් හරිම අමාරුයි. මොකද මේ කාලේ වෙනකොට දැන් ඔය ටික ටික ටික ඔය හරියට එනකොට පුළුවන් තරම් සිතුවිලි තැම්පත් වෙන්න ඉඩ දෙන්න. අපි හිතමු මෙතෙක් වෙලාවක් මෙනෙහි කිරීමක් කරා කියලා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා, හුස්ම හෙලනකොට හෙලනවා කියලා මෙනෙහි කිරීමක් කරා නම් ඒ මෙනෙහි කිරීමත් මුලින් කෙටි කරන්න. ඒ කියන්නේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා කිය කී හිටියානම් නිකන් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා කියන මට්ටමට කෙටි කරගන්න. ඊටත් පස්සේ ඕනනම් 1යි 2යි කියලා කෙටි කරගන්න අන්තිමට අත්තරලම දාන්න. ඒ කියන්නේ මේ හුස්ම දැන් හොඳට තැම්පත් වෙන වකවානුව වෙනකොට මේ හිතේ ඇති වෙන ඒ විතර්ක ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ වගේ කරන මානසික ඒ අපි කියනවා සාමාන්‍යයෙන් නෝට් කරනවා කියලා නැත්නම් ලේබල් කරනවා කියලා මේ ලේබල් කිරීම බරක් වෙනවා. ඒ නිසා ලේබල් කිරීමත් නතර කළා පුළුවන් තරම් හිතට තව විවේකයක් අරන් දෙන්න. හරියට නිකන් අර ශක්තිය ඉතිරි කළා මුළු ශක්තිය මේ හිතටම මුළු ශක්තිය මේ තැම්පත් වීමටම ලබා දෙනවා වගේ අනිත් කාර්යයන් සියල්ල නතර කළා පුළුවන් තරම් ශක්තිය එකතු කළා මේකටම යොමු කරන්න. ඒ හින්දා අපි හිතින් කරපුවේ ලේබල් කිරීමත් නතර කළා හොඳට මේ හිතට තැම්පත් වෙන්න දෙන්නයි තියෙන්නේ. ඉතින් තැම්පත් වෙන්න දීලත් ඉතින් ඊට පස්සේ අපිට හොඳට තැම්පත් වුණා. දැන් අරමුණ පේන්නේ නැතුව වගේ ගියා. නැත්තම් දැන් ආස්වාසද ප්‍රස්වාසද කියලා තේරුම් ගන්නත් බෑ. ඒ තරම්මට සියුම් වෙලා නම් ඒත් කලබල වෙන්න එපා. ටිකක් ඔය ප්‍රමාණය ඔය ඔය මට්ටම හුරු වෙන්න දෙන්න. අපි හිතමු මේ தත්වට එන්න මුලදී විනාඩි 45ක් ගියා කියලා. කියන්නේ විනාඩි 45 30ෙම ටික ටික ටික ටික ටික ටික තැම්පත් වෙලා තැම්පත් වෙලා තැම්පත් වෙලා තමයි ඔන්න විනාඩි 45 දී තමයි හිත තැම්පත් උනේ. ඊළඟ වාරෙදි බලන්න කොහොමද දැන් මේක ටිකක් අර Tamanට හුරු කරගන්නේ. ඊළඟට කොහොමද විනාඩි 40ක් විතර වෙනකොට මේක මට ලබා ගන්න පුළුවන්. එළඹෙන්න පුළුවන්. ඊළඟට විනාඩි 30ක් වෙද්දි මේ මට්ටමට එළඹෙන්න පුළුවන්. විනාඩි 20ක් වෙද්දි මේ මට්ටමට එළඹෙන්න පුළුවන්. කියලා අන්න Tamanට දැන් ක්‍රම ටික අහුවෙනවා. කියන්නේ Taman කොහෙදද අහුවෙන්නේ කොහෙදද වරද්දගන්නේ කොහෙදද තමන් නිවැරදි තීරණය ගන්න කියන ටික තමන්ට ටික ටික වැටහෙන්න ගන්නවා. අර එකම දේ වෙන්නේ නමුත් අන්න දැන් අඩු කාල පරාසයකදී ඒක වෙන්න ගන්නවා. හිත පිට ගියත් වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. දැන් මේ හුස්ම තැම්පත් වෙන්න ගන්නවා කියන්නේ ඒ තුල යම් රසයක් දැන් හිත භුක්ති විඳිනවා. ඒ තුල සතුටක් ලබනවා. ඒ නිසා හිත එළියට ගියත් අපි බලෙන් ඇදලා නොගත්තත් එයාම ඇවිල්ලා ආයෙ මෙතන තැම්පත් වෙන්න උත්සාහයක් කරනවා. ඒ නිසා ඔය ඔය දේවල් තේරුම් ගන්නයි තියෙන්නේ. තේරුම් අරගෙන ඒ ගැන සතුටු වෙන්න. දැන් නම් ඉස්සෙල්ලා තරම් හිත වල්මත් වෙන්නේ නැහැ. අකීකරු නැහැ. දැන් ඔන්න මෙයා සතුටෙන් මේ හුස්ම රැල්ල තුල සතුටක් භුක්ති විඳිනවා. එකඟ බවක් භුක්ති විඳිනවා කියලා අර Tamanටම මේ සිද්ධ වෙන දේ පිළිබඳව සතුටක් ඇති කරගෙන ඊළඟට තමන් මේ කරන කාර්යය ගැන සතුටක් ඇති කරගෙන ප්‍රශංසා කරගෙන යනවනම් අන්න එතකොට වැඩේ හොඳින් කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ මූලික කමඨහන ආනාපාන සති. පර්යංකය. නාසිකාග්‍රයේ සිහිය පිහිටුවාගෙන සිටින විට තරමක තදබල ශබ්දයක් ඇසුන විට සිත තිගැස්මකට ලක්වේ. තද කඩා වැටීමක් මෙනි. හරියටම විස්තර කිරීමට නොතේරේ. ඒහා සමගම නැවත ආනාපානයට සිහිය පිහිටුවිය හැකිය. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. ම්ම් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මුල මුලම කොටසේ ඉන්න කරමින් යනකොටද මේක වෙන්නේ නැත්නම් ටිකක් වෙලා ආනාපාන සතිය ගිහිල්ලා ටිකක් ගැඹුරට ගියාට පස්සේද මේක වෙන්නේ කියලා කාගෙද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ දැන් හුඟක් කාලයක් තිස්සේ මේ දේ වෙනවද නැත්නම් අද විතරක් වුණාද? සුට්ටක් මෙතෙන්ට එනවා. මේක හැම හැම අවස්ථාවකදීම අත්දකින්නවද? ඔන් කළා නෑනේ. ආනාපාන සතිය කරගෙන යනකොට දැන් කොයි අවස්ථාවේ හිටියත් මුල් අවස්ථාවේ හරි මැද අවස්ථාවේ හරි අර හිත එකඟතාවයේ තිබුණත් හුස්ම සංසිඳගෙන ගිහිල්ලා තිබුණත් තද ශබ්දයක් ඇහෙනකොට නිකන් ගැස්මක් එනවා ලොකු කඩාවැටීමක් වගේ දැනෙනවා ඒක වළක්වන්න බෑ <laughs> ඒක බුදුහාඳුරෝ කියනනේ මේ ප්‍රථම ධානයටත් මේ සද්දේ කිනේ කටුවක් කියනවා ඒ කියන්නේ දැන් මෑණියන්ට ප්‍රථම ධානය ලැබිලා තිබුණත් සද්දයක් ආවම ඕක කැඩෙනවා ඒක ඒ හින්දා ඒ කියන්නේ අපිට අපි මේකට හැබැයි ඔය සද්දෙදී අපි හිත කලබල කරගන්නේ නැතුව අපිට පුළුවන් නම් හිත ඒ සද්දෙට ගියා දැන් ඔන්න ඊළඟට ආයි සද්ද දැන් අවසానයි ඊළඟට දැන් ඔන්න ආයි නැවත අරමුණට ආවා. එහෙම එන ගතියක් තියෙනවා. ඔව් එහෙම එනවා. නමුත් අර එක සැරේම කඩා වැටීමක් වගේ ලොකු ගැස්මක් ඇති වෙනවා. ඇති වෙනවා. ඒක ඒක අමාරුයි වළක්වන්න මොකද දැන් අපි හිතන්න දැන් අපි වෙන සින්දුවකුත් අහා හිටියා. තව ඔය ඇස්සේ ටෙලිෆෝන් එකටත් කතා කර කර හිටියා. ඔය ඇස්සේ මේ සද්දාවත් එහෙම ගානක් නැහැනේ. <laughs> දැන් වෙලා තියෙන්නේ ඔක්කොම ඒව මොකක්වත් නැහැ. ඒ ඔක්කොම දැන් සම්පූර්ණයෙන් නතර වෙලා හිතත් හොඳට තැම්පත් වෙලා එනකොට ටික් ගන්න හදයක් එනවා. ඔන්න එතකොට වදිනවා හරි අමාරුයි. ඒ ඒක එහෙම තමයි. ඒ කියන්නේ ඒකේ කිසි වරදක් නැහැ. ඒකෙන් Tamanට තේරුම් ගන්න තියෙන්නේ අර දැන් හොඳට නිකන් හිත එකඟ වෙලා බොහොම ඒකරාශී වෙලා තියෙන වෙලාවේ තමයි මේ සද්ද ආවේ. එතකොට මේ සද්දේ බොහොම තදට කටුක විදිහට දැනෙනවා. ඒක ඉතින් අපේ අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් මේ මේ සම්බන්ධයෙන් ක්ලේශයක් ඇති නොකරගෙන ඉන්න එක විතරයි. ඒ කියන්නේ අපිට සද්දේ සම්පූර්ණයෙන් වළක්වන්න බෑ. මේ විවිධාකාර හේතුන් නිසා ඉතින් සද්දේ ඇති වෙන්න පුළුවන්. ඒකයි අපි ඉතින් පුළුවන් තරම් සද්ද වලින් තොර තැනක් තෝරගන්න. ඒත් ඉතින් ඒ තැනේදී උනත් ඉතින් යම් යම් අඩුපාඩුකම් නිසා සද්ද වෙන්න පුළුවන්. නමුත් අපිට අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් මේ සද්දේ නිසා මේ සද්දේ කරපු කෙනාට වෛර කරන්න මේ දේශ කරන්න යන්නෙත් නැතුව. ඊළඟට අපරාදි මේකනම් මේ මෙච්චර මං හදාගෙන ආවා දැන් <laughs> ඔක්කොම ටික වතුර ගියානේ කියලා ආයේ පසුතැවීමක් ඇති කරගන්නේ නැතුව කමන්නේ වෙච්ච දේ කියා මම මේ සද්දෙදිත් සතිමත් වුණා සතිය කැඩීමලක් නැහැනේ දැන් සතිය කියන්නේ අපි අර අරමුණ වාරුවීමක් විතරයි වෙන්නේ ඒ පැත්තෙන් හිත තේරුම් ගන්න දැන් අපි හිතේ හුස්ම රැල්ල කියන අරමුණේ හුස්ම රැල්ල කියන අරමුණේ අපි ඉඳද්දී ඔන්න සද්දයක් ආවා. එතකොට මේ එකම සති ධාරාව හුස්ම රැල්ල කියන අරමුණෙන් සද්දේ කියන අරමුණට මාරුණා. ඊළඟට සද්දේ අවසන් වුණා. ඊළඟට ඒ අර ඒ අරමුණ අවසන් වුණාට පස්සේ නැවතත් හුස්ම රැල්ල කියන අරමුණට ආවා. අපිට එහෙම තේරුම් ගන්න පුළුවන් නම් මෙතන එතකොට අරමුණේ මාරුවීමක් විතරයි වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ආ දෙයක් නෑ. මේක ඉතින් එකම සතියක් මම මේ පවත්වාගෙන යන්නේ. ඒක අරමුණ මාරුලා තියෙනවා. ඉතින් ඒ ඒ මට්ටමින් අපිට පුළුවන් අර හිතේ අර අපි අර හුඟා සමාධියක් පැත්තෙන්ම ලොකු මේ අපේ නිකන් අර එල්ලයක් තියුණා නම් ඔන්නේ එල්ලෙට නම් පහරක් වදිනවා. මොකද කැඩෙනවනේ මැද්දේදී. ඉතින් අපි ගානක් නැහැ මේ කියන්නේ ආයි හදාගන්නයි තියෙන්නේ. අනිත් පැත්තෙන් ඉතින් තේරුම් ගන්න තියෙන තාමත් ඉතින් මගේ තියෙන්නේ සද්දෙට කැඩෙන සතිය. <laughs> එහෙමත් තේරුම් ගන්න පුළුවන්. හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි. පස්සේ ඉතින් අපි ටික ටික ඉතින් ඔකේ පාරේ යනකොට ඉතින් අර මේ සද්ද ආවත් හිත අපිටම කෙනෙක්ගේ හිත බොහොම නිස්කලංක නම් හිත ඇතුලේ ඉන්න පුළුවන් නම් නතර වෙලා වගේ ඉන්න පුළුවන් නම් සද්දාවත් එතකොට ඒව ගැන අවධානයක් යොමු වෙන්නේ ඒක නිකන් අර පැත්තකින් නැත්තම් පසුබිමින් ආපු සද්දයක් බවට පත් වෙනවා. ඒකෙන් ඇතුළතට අපේ හිතට හිතේ තියෙන පැවැත්මට හානි කරන්න බැරි තත්වයකට ඉස්සරහට යන්න පුළුවන්. අපි සද්දෙන් සෑහෙන හානියක් තාම අපිට වෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපි තව තව ඉතින් තව දියුණු වෙ යුතුයි. හිතේ එකඟ බව නැත්තම් හිතේ දරන්න පුළුවන් ශක්තිය වැඩි කරගත යුතුයි. එතකොට ඉතින් තව තව මේ මේවට වරතු දෙන්න ශක්තිය තියෙනවා. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස. කයේ කයාණුව බැලීමත් ආනාපාන සතියත් පුහුණු කරමි. තවමත් ආදුනිකයි. මරණය කොයි මොහොතේ ළඟා වෙත්තයි දැයි නොදැනිමි. යම් දිනක වේදනාවක් තදබල ලෙස දැනි මියන මොහොතට පැමිණියහොත් වේදනාව දෙසත් හුස්ම රැල්ල දෙසත් බලා සිටින්නට මට පුළුවන් යයි සිතමි. මෙය කාටත් උපකාරී වන ලෙස අනුකම්පාවෙන් පහදා දෙන්න. කොයි ලෙස මිය ගියද මරණයට සතිය උපකාර වන බව විශ්වාස කරමි. තවත් පහදා දෙන්න. නිදුක් නිරෝගී දේ. හොඳයි. සූත්‍රයක් තියෙනවා මේ ඒකෙදි බුදුරජාන් වහන්සේ කියනවා සතිමත්ත මිය ගියොත් අර සතිමත් බව හරහා එකතු කරගෙන තිබිච්ච ඒ ಗುಣධර්ම ටික ඊළඟ භවයටත් උපකාර වෙනවා කියලා. ඒකේ මේ මට හරියටම සූත්‍රයේ නම මතක් වෙන්නේ නැහැ. ඒකේ එක අතකින් විස්තර කරන්නේ අපි හිතමු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අපි හිතමු එයා බොහොම සතිමත්ව යම්කිසි හොඳට සූත්‍ර මේ ආවර්ජනා කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, හිතේ තියාගන්නවා. හැබැයි කිසිම මාර්ගඵල මොකක්වත් අවබෝධයක් නැතුව අපවත් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා අපි උපදිනවා කියනවා අපි තුමු දේවනිකායක. ඉපදුනාට පස්සේ ආවර්ජනා කරලා බලනවලු ෂණිකව මේ මොන කුසලයක් නිසාද මම මේ தත්තට ආවිලා තියෙන්නේ. එතකොට ඒ ආවර්ජනය හරහා Tamante තමන් කර කර හිටිය කුසල ක්‍රියාවන් මතක් වෙලා අන්න නැවතත් ධර්ම ධර්ම මාර්ගයට ෂණිකව නැඹුරුීමේ අවස්ථාව තියෙනවා කියනවා. ඊළඟ අවස්ථාවක් පෙන්නනවා ඒ ඒ විදිහට අපවත් වෙලා ඊළඟ භවයේදී එහෙම දේවනිකායක ඉපදුනාට පස්සේ අර විදිහ ආවර්ජනයක් වෙන්නේ නැහැ. නමුත් ළඟ ඉන්න වෙනත් දෙවි කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවලු ඔබ දැන් මේ මෙන්න මේ දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඔබ මෙන්න මේ මේ කුසල් නිසා තමයි මෙන්න මේ වගේ ආත්ම භාවයක් ලැබලා තියෙන්නේ කියලා අර වෙනත් දෙවි කෙනෙක් මතක් කරලා දෙනවා කියනවා. ඊළඟ අවස්ථාවේදී Tamanට ආවර්ජනා වුණෙත් නැහැ, දෙවි කෙනෙක් මතක් කරලා දුන්නෙත් නැහැ. හැබැයි යම් ක්‍රමයකට ධර්මදේශනයකට සවන් දෙන්න ලැබෙනවා. ඒ ධර්මදේශනයකට සවන් දීම ලැබීම හරහා අන්න නැවතත් Taman ගත කරපු ධාර්මික ජීවිතය ගැන මතක් වෙනවා කියනවා. ඉතින් ওই වගේ විවිධාකාර ක්‍රමවලට අපි දිනු කරගත්ත සතිය නැත්තම් අපේ දියුණු කරගත්ත ධර්ම මාර්ගය ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අර මෙතෙන්දී අපි වේදනාව පිළිබඳව දැනුවත් වෙලා මේ යන මොහොතේදී සතිමත් වෙලා මේ යන්න පුළුවන් වීමේ වටිනකම අපිට අනිත් පැත්තකින් තේරුම් ගන්න තියෙන්නේ අපි මේ වේදනාවෙන් කොයිතරම් දුරස්ත වෙලා වේදනාව දිහා බලන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ කියන්නේ හුඟක් වෙලාවට වෙන්නේ අපේ කය වේදනාව දෙනකොට අපි ඒක කයේ වේදනාවක් නෙමෙයි ඒක මගේ වේදනාවක් කරගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ එක උලක් ඇනලා තිනකොට ඒ උල මතටම ඒ ඇනිච්ච තැනටම තවත් උලකින් ඇන ගන්නවා වගේ කියන ඔය තියෙන කායික වේදනාව උඩට මානසික වේදනාවකුත් දාගැනීම. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔය වේදනාව මගේ කරගැනීමෙන්. ඒ කියන්නේ දැන් අපි තුමු කයේ වේදනාවක් දැනෙනවා. මේක මටමයි වෙන්නේ මම්මයි මෙච්චර දුක් විඳින්නේ කියලා අන්න අපි හිතිනුත් තව ඒ වේදනාව කායික වේදනාව උඩට මානසික වේදනාවක් දාගන්නවා. එතකොට තමයි අර ඇනිච්ච කටු උඩට තවත් කටුවකින් එනගත්තා වගේ ඊටාම මේ විඳවන්න බැරි මට්ටමකට වේදනාවපත් වෙන්නේ. නමුත් අපි ක්‍රමානුකූලව කායानुපසනාවක් වඩලා ක්‍රමානුකූලව වේදනානුපසනාවක් වඩලා අපේ හිතේ එක්තරා මේ වේදනාවෙන් බාහිර වෙලා වේදනාවෙන් මෑත් වෙලා වේදනාව වේදනාවක් වශයෙන් දැක ගැනීමේ ශක්තිය දිනු කරගන්නවා. ඒකයි ඔය සූත්‍ර කීපෙකම තියෙනවා. දැන් විශේෂයෙන් ඔය වේදනානුපස්සනාව ගැන නැත්නම් වේදනාව ගැන කියන සූත්‍රයක් තියෙනවා දීප සූත්‍රය කියලා. ඒක දිහෙන් බුදුරජාණන් වහන්සේ කියන සුඛං වේදනං වේදීයමානෝ විසංයුක්තෝ තං වේදේති. නැත්තම් දුක්ඛං වේදනං වේදීයමානෝ විසංයුක්තෝ තං වේදේති. දැන් මේ සැප වේදනාවක් විඳින අවස්ථාවේදීත් ඒ සැපයට ලොල් නොවි ඒ සැපේ මගේ කරගන්න නැතුව ඒ සැපේට බදා ගන්න යන්නේ නැතුව මේ සැප වේදනාවක් පමණයි. මේකත් මේ ඇවිල්ලා යන එකක්. මේක මේ తాවකාලික ආව එකක් කියලා මේ සැප වේදනාවෙන් අයින් වෙලා ඒක වේදනාවක් වශයෙන් තේරුම් ගන්නවා. වේදනාවක් වශයෙන් එයාට ඇති වෙලා නැති වෙලා යන හැටි Tamanට බාහිරින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඒ වගේමයි දුක් වේදනාවකුත් දැන් මේ දුක් වේදනාවක් තමයි හැබැයි. මේ දුක් වේදනාවක් දැන් මේ පුපුරු ගහනවා. දැන් හැබැයි වේදනාවෙන් අයින් වෙලා ඒ තියෙන දුක් වේදනාවට ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව අන්න වේදනාව වේදනාවක් වශයෙන් තේරුම් අරගෙන වේදනාව වේදනාවක් වශයෙන් අපි අත්දකගෙන යනවා. අන්න එතකොට අපි මානසික වේදනාවක් එකතු කරන්නේ හුදු කායික වේදනාව පමණින් නතර වෙලා. අන්න ඒ මට්ටමට අපිට යන්න පුළුවන් නම් එතකොට මේ මරණ වේදනාවත් එතකොට තවත් බොහෝ සෙයින් ඉතින් කායික වේදනාවක් පමණක් මට්ටමින් නතර කරගන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට යන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. උත්සාහත් වෙලා බලමු ඉතින්. <laughs> හොඳයි. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. අප සතිය ඉදිරියෙන් තබාගෙන ආනාපාන සති භාවනාව කරගෙන යන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල ගෙවි එය නොදැනී ඊට ගැඹුරු සමාධියකටපත් වේ. සෑම පරයන්ක භාවනා වාරයකදීම මෙය ඊතා අඩු වැඩි වශයෙන් අත්දකි. ස්වාමීන් වහන්ස මේ අපි අත්දකින්නේ සම්මා සමාධියද ලෝකෝත්තර හා ලෞකික වශයෙන් සම්මා සමාධිය දෙවර්ගයක් යයි අසා ඇත. විපස්සනා භාවනා යෝගියා අත්දකින්නේ කිමක්ද? තවද මිච්ඡා සමාධිය භාවනා යෝගියෙකු හඳුනාගන්නේ කෙසේද? කරුණාවෙන් හා අනුකම්පාවෙන් මෙය පහදා දෙන්න. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ භවයේදීම නිවන් සුව ලැබේවායි මිත්සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් භවනා කරද්දී අපිට එකපාරට මේකේ මිච්ඡා සමාධියක් තියෙනවායි කියලා නම් කියන්න බෑ. සම්මා සමාධි පැත්තෙන් කියන්නත් බෑ හැබැයි. මොකද සම්මා සමාධි කියන ඔය වචනේම විස්තර වෙන්නේ කෙලින්ම දැන් අපි සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් වශයෙන් ගත්තොත් අන්තිමම කොටසේ තමයි විස්තර කරන්නේ. ඊට මෙහාදී යන්න තියෙන එක එක පැත්තකින් අපේ හිතේ දියුණු කරගන්න තියෙන මට්ටම් රාශියක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. අපි සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරද්දී සතිය පැත්තෙන් එතකොට දියුණු වෙනවා. ඒකයි න සතිපට්ඨාන මට්ටම. ඊට පස්සේ ඔන්න වීරය මට්ටමක් තියෙනවා. ඊට පස්සේ මේ චතුරංග සමන්නාගත වීරයක්. එහෙම නැත්නම් සම්‍යක් ප්‍රධාන වීරයක් වශයෙන් එතකොට අපි වීර ධර්මතාවයක් වශයෙන් වඩනවා. ඊළඟට ඉද්ධිපාද ධර්මයන් වශයෙන් වඩනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වඩනවා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් වලදීත් සමාධිය හම්බ වෙනවා. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඊළඟට මේ ධර්මතාවයන් තව තව දියුණුවලා ඔන්න බල ධර්මයන් බවට පත් වෙනවා. එතෙන්දීත් සද්ධා, වීරය, සති, සමාධිද පඤ්ඤාමයි. හැබැයි බල මට්ටමක තියෙන. එතකොට අපිට තේරෙනවා මේ සමාධිය තමයි හැබැයි මේ එක එක මට්ටම් වල දැන් යන්නේ. ඊළඟට ඒ කියන්නේ දැන් සතිපට්ඨාන මට්ටමේදීත් සමාධියක් තියෙනවා. හැබැයි එතන තාම හොඳට සතිය තමයි ස්ථාවර වෙලා තියෙන. සතිය තමයි තාම හැදීගෙන යන්නේ. හැබැයි ඊළඟට ඉන්ද්‍රිය මට්ටමට යනකොට සමාධියක් කියන්නේ මොකක්ද කියන ගැන අනිත් ධර්මතාව වලින් වෙන් කළ හඳුනා ගැනීමේ ශක්තිය එනවා. ඊළඟට බල මට්ටමට යනකොට සමාධිය කැඩුනත් හිත වට ගන්න නැතුව මේක හදන්න පුළුවන් දෙයක් කියලා අන්න Tamanට විශ්වාසයක් ඇති වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඊළඟට අන්න යනවා බොජ්ජංග මට්ටමට. අන්න එතෙන්දී බොහොම විවේකීව ඔන්න එතෙන්දෙත් වඩනවා සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එතෙන්දෙත් සමාධිය වඩනවා. ඉතින් ඔය සම්මා සමාධිය හම්බෙන්නේ ඊටත් එහාට ගියාට පස්සේ ආරෂ්ඨාංග මාර්ග මට්ටමේදී තමයි සම්මා සමාධි කියන වචනේ බුදුරජාණන් වහන්සේ හඳුල්ලා දෙන්නේ. ඒ නිසා අපි එක පාරටම මේ මම මේ දැන් වඩන්නේ සම්මා සමාධියද කියලා අපි දාන්න ගියොත් අර පොඩ්ඩක් අපි එකපාරට මේ අර තාම හොඩි ළමයෙකුට විශ්වවිද්‍යාල මේ මේ ප්‍රශ්න පත්‍රයක් දුන්නා වගේ මට්ටමක් තියෙන. නිසා අපි තාම ඉන්නේ තාම මේ සතිය දිනු කරගන්නවා මේ සති මාත්‍රයක් වඩා ගන්නෙ. තාම මගේ හිත අතීතයට යනවා, තාම මගේ හිත අනාගතයට යනවා. තාම මේ විවිධාකාර දේවල් ගැන තර්ක කර කර හිත ඉන්නේ. විතර්ක බහුලයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් වර්තමානට එන්න. අපිට ප්‍රශ්නයක් නෑ ඔය ප්‍රශ්න එන එක හොඳයි. නමුත් අපි ඒවට හුඟක් මේ කාලේ නාස්ති කරගන්න නරකයි අපි මොකද භාවනා කරද්දී පුළුවන් තරම් හිත නිස්කලංක කරගෙන කරගෙන යන භාවනාව ගැන හොඳ විශ්වාසයෙන් හිත සතුටු කරගෙන මේ මේ මේ ලොකු බරක් හිතට නොදී භාවනාව කරන්න පුළුවන් නම් අන්න ඒ තරමට මේක වැඩෙනවා. අපි අර අපි කරන දේ සම්බන්ධයෙන්ම අපිට විවිධාකාර නිකන් සැක සංකා හුඟාක් එන්න ගත්තොත් අර කරන දේ ගැන විශ්වාසය නැති වෙලා ඒකේ තියෙන රුචිය නැති වෙලා සතුට නැති වෙලා අන්න ඒ වෙනුවට යන්නේ වෙනත් චින්තාමේ පැත්තකට නැත්නම් සුතමේ පැත්තකට යන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතෙන්දී එකපාරටම සම්මා සමාධිය කියලා වචනේ කියනට වඩා සමාධියක් වැඩෙනවා. ඒ සමාධිය ක්‍රමානුකූලව වැඩෙන සමාධියක්. පස්සේ ඉතින් හොඳට සමාධිය සම්මා සමාධි මට්ටමට දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මිච්ඡා සමාධිය ගැන ඉතින් බුදුරජාන් වහන්සේ ඇතම් සූත්‍රවල ඉතින් කියලා තියෙනවා. ඉතින් දැන් අපි හිතුවොත් අපි ඕනම දෙයක් නරක වැඩක් කරද්දී වුණත් හිතේ එකඟභාවයක් ගන්න අවස්ථාව තියෙනවා. දැන් අපිටම හොරෙක් හොරකමක් කරද්දිත් ඒ මනුස්සයා හිතමු අපි රෑකට ඇවිල්ලා බොහොම අනිත් ගෙදර ඉන්න මිනිස්සු ඇහැරෙන්නේ නැති වෙන්න බොහොම ලස්සනට එතනට ඇවිල්ලා හෙල්ලීමක් කරන්න නැතුව සද්දයක් කරන්න නැතුව යාදාල එල්ලෙට තමන්ට ඒ වමනාදේ කරගන්න තරම් අන්න එකඟ බවක් හිතේ එකඟ බවක් ඇති කරගන්න අවශ්‍යයි. නමුත් එතන තියෙන මිච්ඡා සමාධියක්. මොකද එක පැත්තකින් එයා සීලයක පිහිටලවත් නැහැ. හිත සනික්‍රම දුවන්නේ අකුසල මේ අරමුණක් ඔස්සේ අකුසල අධ්‍යාශයක් ඔස්සේ. එතකොට තනික්‍රම යන්නේ මිත්‍යා සමාධියක් පැත්තේ. ඒ නිසා ඔය සල්ලේක සූත්‍රය හිම දුරයන් වහන්සේ කියනවා මේ අනිත්‍යයට තියෙන්නේ මේ අනිත්‍යය යන්නේ මේ මිච්ඡා සතියක් ඔස්සේ. මගේ ශ්‍රාවකයෝ ටික ඔබලා මේ මගේ ධර්මයේ පිළිපදින පිරිස වශයෙන් ඔබලා මේ සම්මා සතියේ මම පිහිටනවා කියලා සල්ලේකෝ කරණීයෝ කියලා කියන මේ ඒ එහෙම පිහිටනවා කියලා මේ හිතේ හරි පැත්තට හිත දාගන්න නැත්නම් කෙලස් ටික කපා ගන්න පැත්තට හිත දාගන්න කියලා බුදුන් වහන්සේ අපිට අවවාද කරනවා. ඉතින් ඒ වගේමයි මිච්ඡා සමාධියත්. ඉතින් අපි අනිත් අනිත් දේවල් ඉතින් විවිධාකාර ලෝකේ ඉතින් විවිධාකාර නිර්මාණ කරන්න විවිධාකාර දේවල් අනිත් කටයුතු කරන්නත් යම් පමණක හිත එකඟතාවයක් අවශ්‍යයි. නමුත් ඒ හරහා හිතේ සැනසීමක් ඇති වෙනවද? Tamanටත් අනුට්ටත් යහපතක් සිද්ධ වෙනවද කියන එක ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉතින් වඩනවා නම් යම්කිසි කෙනෙක්, එතෙන්ද ඉතින් අනිවාර්යයෙන්ම කුසල පක්ෂයේ සමාධියක් තමයි වැඩෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානය ආනාපාන සතිය. ආශ්වාස සහ ප්‍රශ්වාසයේ ආරම්භය ගලා යාම සහ අවසානයේ දෙස බලා සිටිමි. විවිධ විතක්ක පැමිණේ. නමුත් විගසින් මූල කර්මස්ථානයට සිත පැමිණේ. මෙලෙස ආනාපානයේ දෙස බලා සිටීම විටක කටුකය. විටක ප්‍රීතිමත්ය. ශාරීරියේ දැඩි වේදනාවන් දැනෙන විට එය ඊටමත් කටුකය. මූල කර්මස්ථානයේම සිත පිහිටවමින් එදෙස ඔහි බලා සිටින්නෙමි. අවසානයේ දෙයක් නැත. වේදනාවන් පහව ගොසිනි. මෙලෙස ඇතැම් අවස්ථාවල බොහෝ වේලාවක් සිටිය හැකිය. මෙලෙස සතිමත්ව ගත කරන විට ඊතා දීප්තිමත් ආලෝක ධාරාවන් මා වෙලා ගනී. ඇතැම් විටක අඳුරු අවස්ථාද නැත්තේම නොවේ. නමුත් කෙලෙස් වලින් තොර සුවදායක ප්‍රීතිමත් භාවය දකිමි, අත්විඳිමි. සක්මන සක්මනේදී වට කිහිපයක් යන විට කම්මැලි ගතියක් දැනේ. පොඩ්ඩක් අපි අර ටික කියලෙමු. ඒකේ අර දැන් හොඳයි. ඒ කියන්නේ වැඩේ <clears throat> කරන දේ හරියට සිද්ධ වෙලා නිසා තමයි ඔය විවිධාකාර මගසලකුණු හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒ එන දේ එකකටවත් හිත දැන් යොමු කරගන්න එපා. අපිටම විවිධාකාර ආලෝක පහළ වෙනවා. ඒවා නෙමෙයි මාර්ගය කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. මේ නිසා ආනාපාන සතිය කරගෙන යනවා. ඒ කරගෙන යද්දී ඔන්න හිතේ යම් එකඟ භාවයක් ඇති වෙනවා. එකඟ භාවයක් ඇති වෙනකොට යන යම් යම් තැන්වලින් ආලෝක පහළ වෙනවා. හිත දීප්තිමත් වෙනවා වගේ දේවල් වෙනවා. දැන් අපි ආනාපානය අමතක කරලා දැම්මම මෙතෙන්ට ගියොත් සම්පූර්ණයෙන්ම බාධායි. ඒ නිසා සම්පූර්ණයෙන්ම පැටලීමක් වෙන්නේ. ඒ නිසා ඔය අතුරු ඵල ආවට ප්‍රශ්නයක් නැහැ. තමන් සුතමේ ඥානයක් වශයෙන් තේරුම් ගන්න දැන් වැඩේ හරියට යනවා. ඒ නිසා තමයි දැන් මේවා මේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඒවා නිකන් අතුරු ඵල විතරයි. යන්න ඕන ඉලක්කය තාම ඇවිල්ලා නැහැ කියලා තේරුම් අරගෙන ආනාපාන සතියත් එක්කම යන්නයි තියෙන්නේ. නැත්තම් මූල කමටහනත් එක්කම දිගට යන්නයි තියෙන්නේ. හරි. සක්මන. සක්මනේදී වට කිහිපයක් යන විට කම්මැලි ගතියක් දැනේ. পায় පොළවහා ගැටෙන විට දැනෙන උණුසුම, රළු බව, සිසිල් බව හොඳින් දැනේ. සක්මන ඊතා ඉක්මනින්ම ඒකාකාරී වේ. ඒ නිසා නිදිමත ගතිය වැඩිය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ මාගේ භාවනා අත්දැකීමයි. මාගේ සතිය තවදුරටත් වර්ධනය කර ගැනීමටත් සක්කාය දිට්ඨිය කඩා ගැනීමටත් අවශ්‍ය උපදෙස් අපහාට අනුකම්පා කොට ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. දැන් කියන්නේ පොඩ්ඩක් ඉතින් කම්මැලිකම් එන්න පුළුවන් මොකද මේකේ අර මේ අපි දැන් ඔය රූපాయని ඉස්සරහ වාඩිලා ඉන්නවා වගේ එහෙම නැත්තම් හොඳ තැටියක් දාලා සින්දුවක් අහනවා වගේ ලස්සනක් තින් මේකේ නැහැ. මෙතන තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත අරමුණක් තියෙන්නේ. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ මේකේ තියෙන ප්‍රයෝජන දැකලාමයි මේක දීලා තියෙන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් සුත්තමේ ඥානයක් පැත්තෙන් අපේ හිත උනන්දු කරගන්න වෙනවා. එහෙම නැතුව අපි එකපාරටම මේ සක්මන් භාවනාවේදී ලොකුවට ප්‍රීතියක් එළියට ඇවිල්ලා නිකන් පාවෙන මට්ටමකට ගිහිල්ලා ලොකු ආනන්ද ජනක මට්ටමක් ඒවිය කියලා බලාපොරොත්තු වෙන්නම් යන්නේ. ඉතින් එහෙම එන එකක් නැහැ. ඒ නිසා තමන් තේරුම් ගන්න තියෙන්නේ මේ කමක් නැහැ. මේ දැන් ඉන්නේ මේ වර්තමාන මොහොතේ ඉන්නේ. දැන් කල්පනා කරලා බලන්න දැන් මේ වර්තමාන මොහොතක නැති හිතක් අනිවාර්යෙන් කෙලස් ගොඩක තමයි පැටලෙලා තියෙන්නේ. නිකන් පඹ ගාලක පැටලෙනවා වගේ එක්කෝ අතීත අරමුණක් ඔස්සේ සම්පූර්ණයෙන්ම දුවගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන් අතරමංගල අතරමංගල ඉන්නේ. එහෙම නැත්නම් අනාගත බලාපොරොත්තුවක් ඔස්සේ සම්පූර්ණ බරක් ඔලුවට අරගෙන ඉතින් ඔලුව බර කරගෙන අවුල් කරගෙන තමයි ඉන්නේ. ඉතින් මේ දෙකම බැහැර කරගෙන මේ ඊටාම සරල කය පවතින වර්තමානයේ මගේ හිතත් දැන් පවතිනවා කියලා අපිට මේ සරල බව තුළ සතුට වෙන්න පුළුවන් නම් අර මේකෙන් දැනෙන අර ඒකාකාරී බව පොඩ්ඩක් ජය ගන්න පුළුවන්. හැබැයි මේ ඒකාකාරී බව එන්නේත් භාවනාව ටිකක් හරියාගෙන එනකොට තමයි. මොකද මුලදී යම් කියන්නේ හිත වෙන වෙන අරමුණු වලට යන නිසා ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ. නමුත් දැන් ඒකාකාරී බවක් දැනෙනවා කියන්නේම දැන් හිත පිට යනවා වෙනුවට වෙනත් එයා කැමැති කැමැති අරමුණු වල දැන් යන්නේ නැහැ. තමන්ගේ මේ උත්සාහය නිසා තමන් අකණ්ඩව වීරය වැඩි නිසා දැන් මේ බොහොම උපේක්ෂා සහගත අරමුණක දැන් හිත ඉන්න උත්සාහත් වෙනවා. ඉන්න දැන් එයා පටන් අරන් තියෙන්නේ. හැබැයි ඒ ඒ පටන් මේ තියෙන අරමුණ මේ වර්තමාන අරමුණ අර කලින් ගිය කාම අරමුණු, දේශ අරමුණු වගේ හිත මේ සතුටු කරන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කොයිතරම් ඒකාකාරී වුණත් මෙතන කෙලස් නැහැ. එහෙම නැත්නම් කෙලස් අඩුයි. කලින් අර හිතේට විවිධාකාර සතුටු දනවන දේවල් තිබුණට කොයිතරම් මේ අපි ඒවා ඔස්සේ ගියත් කෙලෙස් පදාසයක් තමයි තියෙන්නේ. ඉතින් අපි සුතමේ ඥානයක් වශයෙන් මේක තේරුම් අරගෙන මෙතෙන්දි තින් උත්සාහය ඇති කරගන්න. මේක යන්න නම් අනිවාර්යෙන්ම මේ මේක හරහා යන්න වෙනවා. මේ දැනෙන ඒකාකාරී බව ප්‍රමෝදයක් කරගෙන යන්න වෙනවා. ඒ කියන්නේ අපිට මේ ඒකාකාරී බව කඩන්නේ කියලා අපි මේක නතර කරලා පිටිපස්සට සක්මන් කරන්න ගත්තොත් නිින්ද යන එක වළක්ව ගන්නයි කියලා පිටිපස්සට සක්මන් කරන්න ගත්තොත් එතෙන්දි වෙන්නේ සම්පූර්ණයෙන්ම ආයි කන පිට හැරීමක්. මොකද අපේ මේ අරමුණ ක්‍රමානුකූලව බලන්න බලන්න බලන්න බලන්න ඒකාකාරී වෙනවාමයි. ඒක අත්‍යවශ්‍යයි මේ භවනාවේ වර්ධනය සඳහා. ඉතින් අපි මේ ඒකාකාරී බව, ඒ තැම්පත් වීම, බොහොම කියන්නේ සියුම් වීම අපි වළක්වනවා නම් අපි ඒක වෙන්න වෙන්න හදනකොට අපි ඒක කඩලා දාලා අපි ඒක ආයි රළු කරනවා නම් ඉතින් අපිමයි මේ භවනාවට බාධාවක් කරගන්නේ. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේක හොඳට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. මේක එක්තරාම සියුම් වෙන්න දෙන්න ඕනේ. හොඳට ඒකාකාරී වුණාට පස්සේ තමයි ඔන්න කය නිකන් එහාට මෙහාට මේ රොබෝ කෙනෙක් එහාට මෙහාට යනවා වගේ යනවා. අන්න අපිට එතකොට අරමුණෙන් අයින් වෙලා මේක දිහා හොඳින් නිරීක්ෂණය කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒකාකාරී බවක් ඇති වුණා කියලා එකපාරට මේක නතර කරන්න යන්න එපා. සක්මන වෙන විදිහකට කරන්න යන්න එපා. එහෙම නැත්නම් ඉක්මනට ගිහිල්ලා තේ එකක් බොන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න තව විනාඩි 5ක් මට මේ ඒකාකාරී බවත් එක්ක යන්න බැරිද? Taman තේරුම් ගන්න තියෙන දැන් මේ ඒකාකාරී බවට ආවෙන් නම් මේ උපේක්ෂා සහගත අරමුණේ හිත ටිකක් දැන් පැවතිලා තියෙනවා. කලින් තරම් වෙන හිත කැමැති කැමැති අරමුණු වලට ගිහිල්ලා නැහැ. හිත කැමැති කැමැති අරමුණු වලට ගියා නම් ඒකාකාරී බවක් නැහැ. මොකද ඒවැය තමයි අපේ හිත තියෙන්නේ සාමාන්‍යයෙන්. දැන් හැබැයි මේ සක්මන කියන බොහොම මේ පොළවේ රළු බව කියන එකක් නැත්තම් පොළවේ තියෙන සිසිල් බවක් උණුසුමක් කියන්නේ මේ තරම් රසවත් දෙයක් නෙමෙයි. හැබැයි එතන කිසිම ක්ලේශයක් නැහැ. අනිත් පැත්තෙන් ධර්මයේ පැත්තෙන් කියනවා නම් බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ උපේක්ෂාවට උපේක්ෂා වේදනාව දැනුවත් වෙනවා නම් එතන අවිද්‍යාව නැති කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට වෙන්නේ හුඟක් වෙලාවට මේ අපේ මුළු ජීවිත කාලයේම බහුතරයක් තියෙන උපේක්ෂා සහගත වේදනාව අපි පුළුවන් තරම් නැති කරගන්න ඒ උපේක්ෂා වේදනාවෙන් බැහැර වෙන්න පැනලා යන්න තමයි අපි උත්සාහත් වෙන්නේ. දැන් අපි මේ බුදුරජාන් වහන්සේ කියපු නිසා මේ උපේක්ෂා වේදනාවෙම හික්මෙන්න හදනවා. උපේක්ෂා වේදනාවක්මයි ඇත්තටම ඇති වෙන්නේ හුඟක් වෙලාවට මේ භවනාව හරහා. අනිත් එක භවනාවේ වර්ධනයක් වෙන්න වෙන්නත් හිත යන්නේ උපේක්ෂාවටමයි. ඒ නිසා අපි තේරුම් ගත යුත්තේ ඒකාකාරී බවක් එනවා නම් ඒ කියන්නේ දැන් භාවනාව වැඩෙනවා. භාවනාව හරිය ගිහිලායි තියෙන්නේ. ඒ නිසා එකපාරට අයින් වෙන්නේ නැතුව අරමුණ මාරු කරන්නේ නැතුව වෙනස් කරන්න යන්නේ නැතුව ඔය විදිහටම තව ටිකක් යන්නයි තියෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. What is the difference between Cheto Vimukti and Panya Vimukti? Why is this distinction made? Thank you Bhante. තිරුවන් සරණයි. Yeah, uh... This actually helped uh, mentioned in uh, Detanupasana Sutta, where uh, Buddha mentions uh, Cheto Vimutti uh, Sampanna Ato Panya Vimuttiya. So basically, one has to experience Cheto Vimutti first, and then only one is able to uh, further um, enhance this Cheto Vimutti through Panya Vimutti. Cheto Vimutti basically means that uh, sort of uh, temporary one may be experiencing complete uh, freedom in the mind. Say, typically our minds are uh, corrupted with various, uh, say, defilements. So there is no freedom at all. But uh, through any kind of, I mean, there are certain types of meditation. It could be samatha or vipassana. Through such meditations, our minds can be liberated but temporary. For example, suppose one is developing metta, loving kindness. So when one develops it again and again, he is uh, um, sort of developing it further and further, enhancing it. Then it goes to various directions. Say you are starting it with one person from one direction, then to another direction, then to another direction, another direction. So all the directions you are now sort of pervading with metta. So you are like a, a source of metta. Now your mind is entirely filled with metta. So that is where Buddha mentioned as metta cheto vimutti. Where you are like a, there is no boundary in your metta. Your loving kindness has no boundary. Now you can do loving kindness meditation to anyone, to any direction, and that is called metta cheto vimutti. But it does not mean that uh, it will be that manner forever. That is very temporary. So at that time, say for one hour, you can experiencing it, experience it, and maybe even after you get up from your sitting, even after that, for some time you can experiencing experience it, but later it will again uh, sort of uh, get uh, disturbed with other dis- defilements. But what we do through vipassana is we are going to another types of uh, cheto vimutti, like uh, sunyata cheto vimutti animitta cheto vimutti so those are fairly advanced states where one can uh, uh, experience deeply by overcoming defilements but this cheto vimutti still is not permanent it is not the complete freedom but again and again our defilements come and corrupt it come and uh, destroy it but the panya vimutti comes then and there how we can further facilitate this Cheto For example, say you are maintaining some kind of uh, emptiness, some kind of complete freedom in your mind. It is not permanent, but say you sort of encountered with, uh, say, lust. So you understood now my mind has lust. So now lust has arisen. So you are using now the actually the mindfulness sati shows now uh, lust has arisen at that time now the wisdom comes and helps us to remove that lust or oh, simply being aware of it not getting deluded by that lust and so it will simply go away and then that is where the panya vimutti comes so through panya through wisdom so we are again freeing our mind so once the mind is again freed through uh, panya we are again back in the cheto vimutti that is the complete freedom of the mind so this uh, Freedom of mind and freedom of wisdom go hand in hand. And ultimately, we may be able to somewhere, somehow, maybe experience complete liberation where uh, Panya Vimutti has done his complete task. So, mind is completely free. All the defilements are uprooted. So, that is the ultimate wisdom or ultimate freedom. So, that is very much the uh, difference between uh, Cheto Vimutti and Panya Vimutti. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පරයන්කේ හුස්ම වාර හතරක් හෝ හයක් පමණ සිහියෙන් යුතුව කළ හැකිවද ඊටාම ගොරෝසු ලෙස සිතවිලි ගලා යෙමද නිදිමත ගතියද ඇතිවන බව තේරුම්ගත් අතර නිදිමත සෑම වේලාවකම වේලාවකම ගැස්සී මූල කර්මස්ථානයේ වෙත හිතගෙන නැවත භාවනාවේ ස්වභාවය මෙයමය මෙසේ විනාඩි 45ක පමණ ගත කෙලිමි. කුමක් කළ යුතුදයි පහදා දෙන්න. සක්මන් භාවනාව. ස්වාමීන් වහන්ස පියවර 34ක් පමණ වන සක්මන් මළුවේ මා සක්මන ආරම්භක ස්ථානයේ සිට නැවත එතනටම පැමිණීම එක් වාරයක් ලෙසගෙන සක්මන් වාර 40ක් සක්මන් කළෙමි. සක්මනේම සිට වම් පාදයේ ස්පර්ශය හා දකුණු පාදයේ ස්පර්ශය ගොරෝසුවට පටන්ගෙන සියුම් වන ආකාරයත් පාද පොළවේ කිමිදෙන බවත් හා මා පාලනයකින් තොරව සිදුවන බවත් සිත සක්මණේම බවත් වැටහිනි. අවසානයේ දැස් බරව නිදිමත ස්වභාවයක් හා නිදිමතක් දැනි පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය හා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මන නම් මට තේරුණා. ඒ කියන්නේ සක්මනේදී ඇත්තටම මුකුත් කරදරයක් වෙලා නැහැ. සක්මන කෙරලා තියෙන විදිය බොහොම හොඳයි. ඒ හින්දා තමයි හොඳට අර Tamanට ඉබේ කරනවා වගේ දැනලා තියෙනවා. නිකන් අඳුරු වේගෙන යනවා වගේ අන්තිම සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ සක්මනේදී සෑහෙන හිත එකඟ බවක් හැදිලා තිනවා. මට පොඩ්ඩක් සක් මේ පරයන්ක කොටස ගැන ආයි කියනවද? පරයන්කේදී හුස්ම වාර 4ක් හෝ 6ක් පමණ සිහියෙන් යුතුව කළ හැකියවද? ඊටාම ගොරෝසු ලෙස සිතවිලි ගලා ඒමද නිදිමත ගතියද ඇතිවන බව තේරුම්ගත් අතර නිදිමත සෑම වේලාවකදීම ගැස්සී මූල කර්මස්ථානයේ වෙත හිතගෙනයි. නැවත භාවනාවේ ස්වභාවය මෙයමය. හරි. අද ඇවිල්ලා නොවැම්බර් දැන් 19 වෙනි පටන් ගත්තේ නේද? මේ ඒක මුලදී ටිකක් ඔය නිදිමත තියෙනවා. ඉතින් හින්දා එච්චරම බය වෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි හිතමු ගා රාජකාරී බහුල කෙනෙක් නම් ඇවිල්ලා ඉතින් මේ වගේ වැඩසටහනට ආවහම මුල් දවස් දෙක තුන ඉතින් නිින්ද යනවා. ඉතින් ඒක ස්වාභාවිකයි. ඉතින් ඒ නිසා එච්චර බය වෙන්න එපා මේ ටිකක් කාලයක් යනකොට හැබැයි හරියනවා. ඉතින් අද හැබැයි දැන් දවස් 6ක් විතර ගිහිල්ලා හින්දා මේ <laughs> දැන් හරියන්න කාලේ හොඳයි. <laughs> ඒ නිසා පොඩ්ඩක් බලන්න මේ කියන්නේ හැම හැම පරියන්කෙම නිින්ද යනවා නම් පොඩ්ඩක් ඉතින් ඊට වඩා හොඳයි මේ සක්මන් භාවනාවට යෙදෙන එක. මොකද සක්මන් භාවනාවෙන් කෙරෙන්න ඕන දේ කරලා දෙනවා. පස්සේ ටික ටික හිතේ සංවේදී බව වැඩි වෙනකොට සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අන්න හිමීට ඉඳගෙන කරන මේ පරයන්ක භාවනාවේදීත් නිින්ද නොයා ඒ පරයන්කේ කරගන්න අවස්ථාව තියෙනවා. අර තාම පරයන්කය බොහොම ඒ කියන්නේ මේ මේ සුවදායි වැඩි. හිත හිතට එච්චර ලොකු වැඩක් නැහැ. තියෙන්නේත් මේ හුස්ම රැල්ලක් බලන් ඉන්න. ඉතින් හිත නිදා ගන්නවා. ඉතින් ඒකයි වෙන්නේ. <laughs> ඒ නිසා පොඩ්ඩක් තව ටිකක් සක්මන් භාවනාවේ යෙදෙන්න. සක්මන නම් අහු වෙලා තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාවේ ටිකක් වැඩිපුර යෙදෙන්න. සක්මනේ ටික ටික හිත හිත එකඟ බව හැදෙනකොට සතිය දියුණු වෙනකොට අන්න ඊළඟට මේ ප්‍රමාණිකූලව මේ ඉඳගෙන කරන භාවනාවේදීත් නිදිමත එන්නේ නැතුව නිදිමත ආවත් ටිකක් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ එන මට්ටමකට හදාගන්න පුළුවන්. ඉතින් මේක ඉතින් හරහා යන්න වෙනවා. මේකට මුකුත් විශේෂයෙන් කරන්න කියලා දෙයක් කියනට වඩා ඔන්න ඉතින් ටිකක් ඔය උණු වතුර ටිකක් එහෙම මේ පානය කළා ඉඳ ගන්නකොට මේ වාඩි වෙන්න පුළුවන්. නැත්නම් මූණ එහෙම පොඩ්ඩක් ටිකක් හොදගෙන එහෙම වාඩි වෙන්න පුළුවන්. නැත්නම් ටිකක් ව්‍යායාම ටිකක් එහෙම කළා වාඩි වෙන්න පුළුවන්. ඒ හරහා ඉතින් පොඩි උදව්වක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳටම මේක හරියන්න නම් අර හිත ටික ටික ඒකාකාරී බවට හිත හුරු වෙන්න ඕනේ. අපේ හිත ඒකාකාරී බවට කැමැතිම නැහැ. අපේ හිත කැමැති පුළුවන් තරම් අරමුණු රාශියක් එක ඉන්න තමයි හිත කැමැති. ඒ අරමුණු රාශියත් කැමැතිම අරමුණු ටික. හිත පුළුවන් තරම් අවුස්සන, චංචල කරන, හොල්මන් කරන අරමුණු ටිකත් එක තමයි හිත ඉන්න කැමැති. දැන් මේ භාවනාවේ කරන්නේ ඔක්කොම අයින් කරලා ඊටාම උදාසීන අරමුණක් දෙනවා බලන් ඉන්න කියලා. ඉතින් හිත නිදා ගන්නවා. ඉතින් මොකද යාට හරි කම්මැලි මේක. ඉතින් අර කාලයක් කරන්න කරන්න කරන්න කරන්න මේකම කරවන්න මේකම කරවන්න කරවන්න අන්න හිතටම තේරෙනවා මේ මේ එළියට ගිහිල්ලා මම නිකන් පිච්චෙනවට වඩා දැවෙනවට වඩා මේ තියෙන ඒකාකාරී නිකලස් අරමුණක ඉන්නවා කියන එකෙත් ලොකු නිරාමිස ප්‍රීතියක් තියෙනවා කියන හිතටම තේරෙනවා. අන්න ඉතින් එතකන් ඉතින් මේ මේක අර එතනම තියලා අපි ලොකු සානාසය කියන්නේ එතනම තියලා හොම්බ උලන්න ඕනේ කියලා. ඉතින් <laughs> ඒක තමයි කරන්න වෙන්නේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. මා අද දිනේ පරයන්කේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙස හොඳින් බලා සිටියෙමි. එවිට හුස්ම රැල්ල සියුම් වී යන ආකාරය අවට සිදුවන දේ දැනුණත් ඒවා කරදර ලෙස ගණන් නොගැනීම ලෙසත් සිත එතැනින් පසුව පපුව ප්‍රදේශයට ගමන් කළ අතර පපුව පිම්බෙනවා වෙනුවට එය දෙපැත්තට දිග ඇරෙන බවක් හා එතනින් නොනැවති පෙනහළු තුලට වාතය ගමන් කරන ආකාරයත් පෙනහල් තුල වාතය පිරෙන විට ශබ්ද නැගෙන බවත් ඊටාම සියුම් ලෙස නිරීක්ෂණය කළෙමි. තවද මේ වන විට ඊටාම ගැඹුරු සමාවන්න තවද මේ වන විට ඊටාම ගැඹුරු නින්දක්සේ පස වූ බව දැනුණත් නිදි නැත. ක්ලාන්ත වී නැති බවත් එය ඊටාම සුවදායක කාලයක් බව මනස වටහා ගැනින. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කිරීමෙන් පසුව නැවත භාවනාව ආරම්භක පටන්ගත් තැනටම පැමිණි අතර නැවතත් මූල මූල කර්මස්ථානයේ සිට භාවනාව ආරම්භ කරන ලදී. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? පොඩ්ඩක් මාතයාගේ අත්දැකීම පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න මේ සන්නංශ මේ මූල කර්මස්ථානයේ හිත පිහිටනකොට ඔව් හුස්ම රැල්ල ගොරෝසු වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම්ම තත්යකට ගියා සන්නස කියන්නේ හුස්ම වැටෙන්නේ නැති වගේ. හරි. කලබලුනේ නැහැ. හරි. අවට කට්ටිය ඇවිදින ඒවා කතා කරන ඒවා මේ ශබ්ද ඔක්කොම ඇහෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ හිතට. හිත එකම තැනක ඉඳලා බලාගෙන ඉන්නවා මේ හුස්ම වැටෙන දිහා. හොඳයි. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට හිත ගියා සොයනස පපුව මේ පපුව පිම්බෙනවා කියලා නැපි හොයාගෙන හඳුනගෙන තියෙන්නේ. දැන් එතෙක් එතෙක් අවධානය යොමු නාසිකාග්‍රේ නාසිකාග්‍රේ. හොඳයි. ඊට පස්සේ මහත්තයා මෙතන පපුව දිහා බලන්න ගත්තද නැත්නම් හිතම නිකන් ගියා වගේ? හිතම ගියා සොයනස. ඒක හිතලා කරපු එකක් නෙමෙයි. හිතම නිකාම්ම ගියා. ගිහිල්ලා මේ Papua දෙපැත්තට ඇදෙන විදිය තමයි තේරුනේ. ඔව්. හා. ඊට පස්සේ එතන ටිකක් වෙලා බලන් ඉඳලා හුස්ම Papuෙන් පෙනහළු වලට යන තැනට ගියාසන්න. හ්ම්. හා. එතනින් හුස්ම ඇතුළට යනකොට Papuේ එන ශබ්දය Papua ඇතුළෙන් ශබ්දයක් එනවා. පෙනහළු. එච්චර යන්න එපා. ඒ කියන්නේ හිත පවත්වන්න. පොඩ්ඩක් ඒ කියන්නේ මෙහෙවන්න වෙනවා මෙතෙන්දී. හිත ඒ කියන්නේ දැන් වෙන්නේ සමාලාවට අපේ අර දැන් ආස්වාස ප්‍රස්වාසය හොඳට සංසිඳුණාට පස්සේ දැන් මෙතන හිත පවත්වන්න අමාරුයි. මොකද ඒ තරම් අහුවෙන අරමුණක් නැහැනේ දැන්. තිබිච්ච ගොරෝසු අරමුණ දැන් සියුම් වෙලා ගියා. ඊට පස්සේ මෙතන තියෙන සියුම් භාවය වැඩි නිසා දැන් හැබැයි කයේ වෙන තැන් තියෙනවා ටිකක් ගොරෝසු තැන්. එතකොට ඒ අනිවාර්යෙන් ඒ ගොරෝසු තැන් වලට ඉස්සරහට යන්න වෙනවා. හැබැයි තව ටිකක් මට හිතෙනවා මෙතනම තව ඕක මේ හිත සියුම් කරා නම් හොඳයි. සතිය තව සියුම් කරා නම් සමාධි පැත්ත දියුණු කරා නම් හොඳයි. ඒ නිසා හිත ගියාට මේ කියන්නේ පෙනහළු වලට මේ පිම්බෙනේවා බලන්න හරිය මේ ගියාට ඒ කියන්නේ එහෙම යන්න නොදී උත්සාහයෙන් මෙතන පවත්වන්න. ඒ කියන්නේ අපි අර මුලින්ම ප්‍රශ්නේදී විස්තර කරා වගේ අපි සතිය දිනු කරද්දී සතියේ තියෙන කාර දොරටුපාලයේගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. එයා මුල මුල් කාලයේදී අපිට අවශ්‍ය වෙනවා මේ ඒ දෙරටු පාලයාගේ වැඩේ කරගන්න. අපි මේ එක තැනක තියාගන්නවා. එක තැනක සතිය පවත්වමින් එක අරමුණක් දීලා ඒ අරමුණ ගෙවිගෙන යනකම් බලන්නනවා. ඊළඟට ඒ අරමුණ ගෙවුනට පස්සෙත් එතන ඒ ඊටාම සූක්ෂම අරමුණක් තියෙද්දි නැත්නම් කලින් තිබිච්ච තරම් රළු අරමුණක් නෑ දැන්. ඊටාම සියුම් අරමුණක් දැන් තියෙන්නේ. එහෙම තියෙද්දිත් වෙන අරමුණක් නොදී මේකෙත් හුරු කරන්න ඕනේ. එඳ වෙන අරමුණට දාන්න යන්න එපා දැන්. තව ටිකක් මේ හුස්ම රැල්ල සියුම් වුණා දැන් ඒ තරම් දැනෙන්නෙම නැති තරම් ඒත් උත්සාහයෙන් මෙතන පවත්තන්න. හැබැයි දැන් ඉස්සරට වඩා අමාරුයි දැන් වැඩි. මොකද දැන් ඉස්සර නම් හිතට හොඳ අරමුණක් තියෙන අහු වෙන අරමුණක් තිබුණානේ. දැන් එහෙම එකක් නැහැ. දැන් තියෙන නිකන් පේන නොපෙනෙන වගේ අරමුණක් තියෙන්නේ. ඒ නිසා හිත යනවා වෙන වෙන තැන් වලට. එක්ක පිටට යනවා. එක්ක නැත්තම් කයේ වෙන තැන් වලට යනවා. ඉතින් මේක තව ටිකක් හොඳට දියුණුනා නම්, ඒ කියන්නේ තව මෙතනම පව පවත්තලා ටිකක් දුරට ගියාට පස්සේ තව හිතේ ඇති වේවි නිකන් හොඳ එකඟ බවක්. ඒ එකඟ බව පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් දැන් මේ එකඟ බව ආවට පස්සේ ඒ එකඟ බව පවත්වන්නේ නැතුව වෙන අරමුණකට ගියා. ඒ වෙනුවට බලන්න වෙන අරමුණකට යන්නේ නැතුව මේ එකඟ බව නාසිකාග්‍රේ ප්‍රදේශයම මට බැරිද තව පැය කාලක් පවත්වන්න. වෙන අරමුණක් මුකුත්ම නැහැ. දැන් තැම්පත් වෙච්ච හුස්ම රැල්ලක් තියෙන්නේ. ආනාපාන සතිය තැම්පත් වෙලා තියෙනවා. මේ හුස්ම මේ මෙතනම හිත මං පවත්වගෙන ඉන්නවා. පැය කාලක්. බලන්න එහෙම උත්සාහ කරලා. ඊට බලන්න විනාඩි 20ක් ඉන්න පුළුවන්. විනාඩි 30ක් විතර ඉන්න පුළුවන් නම් ඊළඟට අන්න දැන් හැදෙනවා මෙතන නිකන් සමාධියක් කියන්න පුළුවන්. සැහැණ එකඟ බවක් දැන් හැදෙනවා. අන්න ඒ එකඟ බව අපිට පාවිච්චි කරන්න පුළුවන් මුළු කයම ඊළඟට ඔය වගේ නිරීක්ෂණය කරන්න. يعني අපි මේක අර ආයුධයක් හොඳට හදාගත්තොත් මේ ආයුධෙන් වැඩ ගන්න පුළුවන්. දැන් මේ ආයුධය හදනවා වගේ තමයි. දැන් මේ ආයුධය ටිකක් හොඳට හදාගන්න. හදාගත්තට පස්සේ අන්න මේ කයේ පෙනහළු වෙන්න පුළුවන් ඕන තැනක් වළංගුයි. කයේ ඊට පස්සේ ඕන තැනක් වළංගුයි. ඕන තැනකට දාලා මේ එකඟ වෙච්ච හිතෙන් ඒ තියෙන ක්‍රියාදාමය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැනටත් ගිහිලා තියෙන ටක් ගාලා ඒක කරන්න. හැබැයි තාම ඉක්මන් වැඩි වගේ. එහෙනම් තාටියක් මෙතනම වඩලා එකඟ බව තව දියුණු කළා. ඊට පස්සේ ඒ කයට දාන්නයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ අප විසින් වඩන මෙම භාවනා ක්‍රමය තුලින් ලෝකෝත්තර ධානය වැඩෙනවාද? එසේනම් ඒවා හඳුනාගත හැකි ආකාරය අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ලෝකෝත්තර ධාන. දැන් බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රයේ එහෙම කියනවා මේ සතර සතිපට්ඨානයෙන් වඩාදීම ධාන පැත්තක් දියුණු වෙනවා කියලා. ඒ හින්දා එකපාරටම ඉතින් මේක ලෝකෝත්තර ධානය කියලා නම දාන්න බෑ. හැබැයි කායගත සතිය හරහා, කායානුපස්සනාව හරහා, කායානුපස්සනාවේම කොටසක් විදිහට කායගත සති සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ සතර ධානයන් පෙන්ලා තිනවා. රූපාවචර ධානයන් පෙන්ලා තිනවා. ඒක සතිපට්ඨාන සූත්‍රේ නැති වුණාට ওই කායගත සති සූත්‍රය හැමදෙම බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ සමාධියක් දිනු කරගන්න නම් ඒ සමාධිය දිනු කරගන්නත් සතිපට්ඨාන වලින් අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් ඒක ඇවිල්ලා හැබැයි මේ එක පැත්තකින් ඉතින් පටු ආරමුණක් කියන්න පුළුවන්. මොකද මේ සමාධිය අවශ්‍යයි. නමුත් සමාධිය කියන්නේ සතියේ එහෙම නැත්නම් මේ වඩන භාවනාවේ අතුරු ඵලයක් කියලා ගන්න පුළුවන්. මොකද පස්සේ ඉතින් සෑහෙන මේ එක එක ධර්මතාවයන් හඳුනා ගනිමින් ඒ ඒ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඇතැම් වෙලාවක අඩු කරන්න වෙනවා, ඇතැම් වෙලාවක වැඩි කරන්න වෙනවා. ඇතැම් වෙලාවක ඒවා වැඩෙන්න නොදී ඉන්න තියන්න වෙනවා. ඇතැම් වෙලාවක වඩන්න වෙනවා. අන්න එහෙම ඉතින් මේවා දිනු කරගන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඉන්ද්‍රිය ධර්මයන් පැත්තට එනකොට ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඕකේ දැන් හිතේ එකඟ බව හැදීගෙන එනකොට වීරය පැත්ත අඩු කරන්න වෙනවා. දැන් මේ මම කතා කරන්නේ වීරය අඩු කරනවා කියන්නේ මේ භවනාව අත්හැරලා දානවා කියන එක නෙමෙයි. භාවනාව වඩන කාලයේදීමයි. භාවනාව දැන් වඩනවා. මුලදී තමන් අපිටම මෙනෙහි කිරීම කරනවා, එක එක දේවල් භාවිතා කරනවා, ගණන් කරනවා, රටේන දේවල් කරනවා. හැබැයි දැන් හොඳට දැන් හිත එකඟ වෙලා ඔන්න හොඳට අරමුණේ ඉන්න ගන්නකොට අර අපි කරපු බාහිර වැඩ ටික විතර්ක කිරීම පුළුවන් තරම් දැන් අඩු කරන්න ඕනේ. අන්න අපි වීරය අඩු කරනවා. වීරය පැත්ත පුළුවන් තරම් අඩු කළා ඔන්න සමාධි පැත්ත වැඩෙන්න ඉඩ දෙනවා. හැබැයි දැන් සමාධි පැත්ත වැඩෙනකොට සමාලාවට ඔන්න ආයෙත් හිත පිට යන්න ගන්නවා. හිත ඔන්න ආයි අරමුණු වලට යනවා වෙන වෙන අරමුණු වලට අන්න ආයි ඉතින් ආයි වීරය පැත්ත ආයි වැඩි කරනවා ආයි මෙනෙහි කරන්න පටන් ගන්නවා අන්න මේ සමාධිය වීරය එතකොට සමබර කරන්න අවශ්‍ය වෙනවා එතකොට අපි මේ ධර්මතාවයන් තමයි හිතේ වඩන්නේ එතකොට ඒවා කොහොමද සමබර කරන්නේ ඊළඟට ඒවැය ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ධර්මතාවයේ ප්‍රයෝජන ගන්නවා ඊට පස්සේ බොජ්ජංග මට්ටමකට ගියාම බුදුරජාණන් වහන්සේ ඉතින් වෙනමම විදයක් පෙන්නනවා ඒකෙදී ඇතැම් බොජ්ජංග දියුණු කළ යුතු කාලයක් පෙන්වනවා ඇතැම් බොජ්ජංග දියුණු නොකළ යුතු කාලයක් පෙන්වනවා ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙ සලකලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඒ කියන්නේ ප්‍රයෝජනෙ සලකලා තමයි මේ අපි භාවිතා කරන්න ඕනේ ඒ නිසා අපි අපි එල්ලයක් තියාගන්න අවශ්‍ය නැහැ මේක අනිවාර්යයෙන්ම මම ධ්‍යාන වඩනවා අය අනිවාර්යයෙන්ම මේක ලෝකෝත්තර ධ්‍යානය කියලා ඊට වඩා කෙලස් ටික අඩු වෙනවනම් අපි මේ කරන භාවනාව හරහා මගේ හිතේ ඉස්සර තරම් මේ වෙන වෙන අරමුණු වලට ගිහිලා අතීතයට ගිහිලා මම මේ මේ මේ නන්නත්තරලා නැහැ. අතීතයට ගිහිලා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නැහැ. හිත ඔද්දල් වෙලා නැහැ. අනාගත සිහිනවල මුලා වෙලා නැහැ. ඊට වඩා මම මේ වර්තමානයේ දැන් ඉස්සලට වඩා ඉන්නවා. අන්න ඒ කියන්නේ කෙලස් අඩු වෙලා තියෙන්නේ. අපිට ඒ ගැන හිතලා සතුට වෙන්න පුළුවන් නම් අර ලොකු මේ ඉලක්ක තියාගෙන යනවට වඩා මම නම් හිතනවා හරි සාර්ථකයි කියලා. මොකද අපි ලොකු ඉලක්ක තියාගත්තාම, يعني ඉලක්කය හොඳයි. ඒ ඉලක්කය හැබැයි එන්න එන්න නිකන් අර භාවනාවත් එක්ක වෙනස් වෙනවා. අපි මුලදී ලොකු මම කොහොම හරි ධානයක් ගන්න ඕනා කියලා භාවනා කරනවා. හැබැයි කරගෙන යනකොට තමයි තේරෙන්න පුළුවන් මේ ධානයට වඩා වටිනවා මේ වර්තමානයේ හිත තියාගැනීම එක. සතිය දියුණු කරගන්නවා කියන එක. සමාධියක් දියුණු කරගන්නවා කියන එක. ධානයේ තියෙන යම්කිසි ලක්ෂණ තියෙනවා. නමුත් ඒක తాවකාලිකයි. ඒක මේ ඇවිල්ලා යන්න පුළුවන්. ඔන්න අද අද තියෙනවා සමාධියක්. හැබැයි හෙට නැති වෙන්න පුළුවන්. මේ වගේ ඒවා අතරත් සෑහෙන මේ මේ හැලහැප්පීම් සිද්ධ වෙනවා. ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. කාලගුණය අනුව වෙනස් වෙනවා, කාපු බීපු දේවල් අනුව වෙනස් වෙනවා, තමන්ගේ ශරීර සෞඛ්‍ය අනුව වෙනස් වෙනවා. ඉතින් විවිධාකාර දේවල් නිසා වෙනස් වෙනවා. ඒ නිසා අපි අර මේවා ලොකුවට අල්ලගන්න ගියොත් එහෙම හිතේ යම් විපරිසර භාවයක්, අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නැතුව Tamanට පුළුවන් නම් නිකන් මේ දීපු වැඩේ මේ නිකන් පැවරිච්ච රාජකාරියක්. මේක මේ දීපු මේ වතක් මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දානේ වළඳනවා වගේ, කෑම ටික කනවා බොනවා වගේ මේ මේ පැවරිච්ච රාජකාරියක් මට තියෙන්නේ මම මේ අදට නියමිත වැඩ ටික මම කරනවා. හෙට ආවන්න හෙටට නියමිත වැඩ ටික කරනවා. අනිද්දා අනිද්දා නියමිත වැඩ ටික කරනවා. මට තියෙන්නේ මේ වැඩ ටික කරන එක විතරයි. කියලා යන්නේ වගේ හැඟීමකින් යනවනම් මම හිතන්නේ හරි මේ මේක මේ සැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඉතින් එකපාරටම මේකෙන් මේ භවනාව හරහා ලෝකෝත්තර ධානා වැඩෙනවා කියන වචනය ඉතින් මට එහෙම කියන්න බෑ. හැබැයි සතිපට්ඨාන භාවනාව හරහාත් සමාධි භාවනාවක් දියුණු කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය නම් විපස්සනාව වඩලා ඒකෙන් සමත පැත් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේමයි අවශ්‍ය නම් සමතේ වඩලා විපස්සනාව දියුණු කරගන්නත් පුළුවන්. ඉතින් මේ කොයි පැත්තටත් විරුද්ධයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. අදට નિયમિત ලිඛිත ප්‍රශ්න මෙන්න අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි. ඉතින් අපි පැයකුත් නාඩි 20ක් වගේ කාලයක් ගත කරලා තිනවා. ඉතින් මම හිතනවා වෙන මුකුත් ප්‍රශ්න නැතුව ඇති කියලා. තියෙනවද මුකුත් කෙටියෙන් අපිට ඕනනම් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවසන් කරන්නයි බලාපොරොත්තු. ඔව්. චුට්ටක් මේ මේකට කතා කරනවා. හොඳයි දරුවන් සන්න. ටිකක් භාවනා කරලා පොඩි වෙලාවක් ගියාට පස්සේ මට මේ හිත ආශෝෂ ප්‍රසවාසක තේරෙන ගතිය තුනී වෙලා සිවුම් වෙලා ගියාට පස්සේ ටිකක් වෙලා යනකොට මුකුත් තේරෙන්නේ නැතුව ගිහලා හිටි ගමන් මේ කඩ වැටෙනවද? ඔව් එහෙම සරස. ඉස්සරහට හරගෙන යනවද පිටිස්සරහට හරගෙන යනවද? එක සැරයක් නේ. <laughs> මගේ හිතෙන් මට හිතන හයියෙන් කෑ ගහුවා කියලා මට පිට වෙනවා එච්චර තේරුණේ අනිත් අය භාවනා කරන නිසා තමයි මට හිතුණා මං කෑ ගහුවා කියලා හයියෙන්. ඔව්. මේ කියන්නේ ඔය විදිහට ඔය වගේ ඉරියව්වකින්ද භාවනා කරන්නේ නැත්නම් ඉඳගෙන හේතු වෙලාද භාවනා කරන්නේ? මේ විදිහට. ඔය විදිහට භාවනා කරන්නේ. ඔව්. දැන් මීට කලින් විපස්සනාවක් එහෙම කරනවා කියලා මොනවා හරි කය නිරීක්ෂණය කිරීමක් වේදනා නිරීක්ෂණය කිරීමක් එහෙම මුකුත් කරලා තියෙනවද? කරලා තියෙනවා. කොච්චර කල් භාවනා කරනවද දැන්? අවුරුදු 3ක් 4ක් ඒ කාලේ කරනවා. ඒ කියන්නේ මේ මෙච්චර කාලයක් කරපු දේ මට පොඩ්ඩක් හිතින් කියන්න. මෙච්චර කාල නම් එක ධාතු මනසිකාරය කරාද ඒවා? නැත්නම් අසුබය. ඔව්. ධාතු මනසිකාරයේ කලේ කොහොමද? තමන්ගේ කයි අර පටවිය අපෝතේජ වායු කොටස් ටික බලලා එළියේ තියෙන අභ්‍යන්තරයි ඒ බාහිර දේවල් සමානයි කියලා සාමාන්‍යයෙන් කයි තියෙන අසුබම කොටස අරගෙන එළියේ තියෙන අසුබම කොටසත් එක්ක සමාන කරලා බලලා දැන් දැන් කරන්නත් මෙහෙදී කරන්නත් එහෙමද නෑ සනස දැන් කොහොමද කරන්නේ ආනාපාන සතිය හොඳයි එතකොට ආනාපාන සතියෙන් කොච්චර දැන් දැන් කොච්චර දුර ගියාමද ඔහොම වෙන්නේ? ඒ ආනාපාන සතියෙන් හොඳට හුස්ම රටට තැම්පත් වෙනවා. තැම්පතලා ඉන්න ගමන් ඔහොම වෙනවද? එහෙමද වෙන්නේ? සමහර කාලවට බය හිතෙනවා භාවනා කරන දිගට මේ අතට වැටෙයි කියලා. ඔව්. ඒ කියන්නේ එච්චර එහෙම මේ ආනාපාන සතියේ හුස්ම රටලා අපිටම නොදැනී ගියා කියලා. ඒ කියන්නේ හුඟක් දැන් එතෙන්ට යන්නේ නැතුව අපි තුමු දැන් හොන්න Tamanට තේරෙනවා දැන් දිග කොට වශයෙන් වෙනවා පුළුවන්. එහෙම නැත්නම් මුලැමැද අග වශයෙන් දැන් මොක හඳුනා ගන්න පුළුවන්. ඒක හඳුනගෙන ඔන්න දැන් හොඳට තැම්පත් වෙන පටන් ගන්නවා. හොඳට තැම්පත් වෙන පටන් ගත්තට පස්සේ හුඟක් වෙලා තැම්පත් වෙලා ඉන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි තුමු දැන් තැම්පත් වෙලා හුඟක් වෙලා හිටියොත් සමාලාවට ඔය වෙනස් වෙන්න පුළුවන්. ඒසයි එච්චර ඉන්න එපා. අපි තුමු දැන් දැනට ඔය தත්ත්වය මං කිව්වොත් මෙහෙම දැන් ඔන්න තැම්පත් වුණා. තැම්පත් වෙලා පැය භාගයක් ගියා මුකුත් ප්‍රශ්නයක් තියුන්නේ නැහැ. පැය භාගයකට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ. එහෙම කියලා හිතන්නකෝ. එහෙම ඉන්නේ නැතුව පැය භාගයකට යන්නෙන් දෙන්නේ නැතුව පැය කාලක් විතරක් ඉන්න. පොඩි වෙලාවක් ඉන්නත් දෙන්න මොකද අර හිත එකඟ බවක් අවශ්‍යයි. ඊට පස්සේ කෙලින්ම කයට දාන්න. කයේ දැන් වාඩි වුණාම දැන් අපි තුමු අතක් පිට අතක් තියාගත්තා නම් මේ වදින තැන් තේරෙනවා. නැත්තම් පාදයන් ස්පර්ශ වෙන තැන් තේරෙනවා. ඊළඟට මේ කයේ වදින තැන් තේරෙනවා. මේ ස්පර්ශ ස්ථාන වලට දාලා පොඩ්ඩක් ඒව නිරීක්ෂණය කරන්න ගන්න. දැන් ඇත්තටම මේ ධාතු මනසිකාරය කරන්නේ. ධාතු මනසිකාරය කරන්නේ. හැබැයි සම්මුති මට්ටම පොඩ්ඩක් පනලා යන්න ඕනේ. දැන් අපි කය සාමාන්‍යයෙන් ඇටකටුය අරවා මේවා කියලා කරන සාමාන්‍ය ඒ ඒ කොටස් වලින් බලන්නේ ටිකක් තාම සම්මුති මට්ටමක් තියෙන. ඒ වෙනුවට දැන් අපි කරන්න යන්නේ මෙතන තියෙන අර ධාතු ලක්ෂණ තියෙන්නේ. දැන් පටවි ධාතුවේ නම් තියෙනවා තද ගතිය තියෙනවා. රළු ගතිය තියෙනවා. ඊළඟට මෙලෙක් ගතිය තියෙනවා. ඊළඟට බර ගතිය තියෙනවා. සැහැල්ලු ගතිය තියෙනවා. ඔය වගේ ලක්ෂණ කීපයක් පටවි දහතේ තියෙනවා. අන්නේ ලක්ෂණ ටික තමයි මතු කරගන්නේ. එතකොට මේ කය දැන් වාඩිලා ඉන්නකොට දැන් මේ වදින තැන් තියෙනවා. ඒ වදින තැන්වල ඔය තියෙන මතුවෙන දේවල් බලන්න. බලන්න කියන්නේ දැන් අපි හිතමු වදිච්ච තැනක් ඔන්න අල්ලගත්තා. එතෙන්ට හිත තියාගෙන ඉන්නවා. දැන් ඒ තියාගෙන ඉන්නකොට සමාලාවට ඉතින් රස්නේ ගතිය හොඳට ප්‍රකටව තේරෙනවා. එහෙම නැත්නම් බර ගතිය හොඳට ප්‍රකටව තේරෙනවා. නැත්නම් රළු ගතියක් මොනවා හරි ප්‍රකටව තේරෙනවා. මොකක් හරි කමන්නේ. කොයි දේත් වළංගුයි. කියන්නේ කොයි ලක්ෂණය Tamante මේ වෙලාවේ ප්‍රකට වෙලා ආවත් කිසි වරදක් නැහැ. අපේ අපේ හිතේ නැහැ මෙන්න මේකම මතුවෙන්න ඕනේ කියලා එහෙම රුචියක් මොකුත් නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ. මතුවෙච්ච කොයි දේත් හොඳයි. එහෙනම් මේ මේ මතුවලා තියෙන දේ හොඳට සමීප වෙලා නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ අර හදාගත්ත එකඟ බව පාවිච්චි කරනවා. දැන් මේ වැඩිච්ච තැන සිද්ධ වෙන්නේ මොකද්ද කියන හොඳට ලං වෙලා බලන්න. ඒ බාහිර කොටස. කය කය. මේ කය කය නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඒ එහෙම නිරීක්ෂණය කරගෙන ඉන්නවා. අපි තුමු ඒක නිකන් බොඳ වෙලා වගේ ගියා. දැන් වෙන තැනක් මතුවලා තියෙනවා. අන්නේ වෙන තැනකට දාලා බලන්න. ඒත් ඔය විදිහට පුළුවන් තරම් දැන් පොඩ්ඩක් අර කය පුරාම හිත යොදවමින් විවිධාකාර තැන්වල එතන එතන බලබලා යන්න හදාගන්න. ඒ කියන්නේ දැන් හිතේ හැදෙනවා ලක්ෂණයක්. දැන් අපි කියන විදිහට හිත ටිකක් වැඩ කරනවා වගේ. අපි මෙතන බලන්නකෝ එතන ගිහිල්ලා බලනවා. මෙතන බලන්නකෝ මෙතන ගිහිල්ලා බලනවා. අත දිහා බලන්නකෝ එතන ගිහා බලනවා. අන්න ඒ වගේ නිකන් හදාගන්නවා. ඒක දැන් ටිකක් ටිකක් හොඳට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යන්න එතකොට ඔය ප්‍රශ්න නැති වෙලා යාවි. ඔව්. يعني ඒකෙත් තව ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් මේ මේ මේ අර මේකේ හිත අර මෙතනම නතර කරගෙන යන්නේ නැතුව කයට දාන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් ඉතින් අපිට වෙන ප්‍රශ්න මුකුත් ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. ඉතින් සියලු දෙනාම පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් තිස්සේ එකතු වෙලා අපේ කමඨහන් වලට අදාළ නැත්නම් ධර්ම කාරණා යම් කීපයක් සාකච්ඡා කරා. ඉතින් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්න මේ ලබාගත දැනුම ප්‍රයෝජනයට අරගෙන මේ ඉදිරි දින කීපයත් තමන්ගේ සති සමාධි ප්‍රඥා දිනු කරගන්න මේවා පාවිච්චි කරන්න කියලා ඉතින් ආරාධනා කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.